දැයි අවසරයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාව සතිವಾರයේ ආරම්භ කරමු. මෑණියන්වසගේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දින විදියට. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩ සිටින මහා සංඝ රත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි අද ලැබී ඇති ප්‍රශ්නවල එලිකිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස නිස්සරණ වනය හා සම්බන්ධ වන පාත් කරන්න පොඩ්ඩක් මාගේ තෙවන වැඩසටහනයි මේ ආනපාන සති භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම ගැනීම හා පිට කිරීම මගේ මූල කර්මස්ථානයයි. මුල් දෙන දින දෙකෙහිදීමත් අද දිනයේදීත් පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස පිළිබඳ කිසිදු වැටහීමකින් තොරව විනාඩි කිහිපයක් ඇතළතදීම කය ඊටම සැහැල්ලු භාවයට පත්විය. මුල් දින දෙකේදී ආනපානය නොදැනීම පිළිබඳව මා සිත මදක් කලබල වූ නමුත් දිගින් දිගටම නාසිකාග්‍රය වෙතම සතිය පැවැත්වීමට සමත් වෙමි. අද දින උදෑසන පරයන්කයේදී කම්පන චංචල ඊටාම අවම මට්ටමක වූ අතර සිතේ කතාවද එලෙසින්ම අවම මට්ටමක විය. සිත හා කය ගැඹුරු නිද්‍රාවකට පත්වීමකට සමාන වූ නමුත් වරින් වර සිත අරමුණෙන් පිට ගිය වාරද කිහිපයක් විය. ඒ සියලු අවස්ථාවලදී ඊතා කෙටි කාලයක් තුළ නැවත නාසික අග්‍රය වෙත සිහිය පැවැත්වෙමි. මනසද කයද ඊතාම සැහැල්ලු විය. පරෙන්කෙන් නැගී සිටි පසුවත් සිත ප්‍රබෝධයෙන් පිරී තිබීම ඊතාම පිවිත් වූ දෙයයි. භාවනා කාලයේ පැයකට ආසන්න විය. ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙපා නැමද ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ අත්වේවා තෙරුවන් සරණයි. මේක ඇත්තට උපදෙස් දෙනවට වැඩිය මට හිතන අවස්ථාව කරගන්න කියලා මගේ විග්‍රහය නැත්නම් මතේ ප්‍රකාශ කරන්න අපි දන්නවනම් මේක අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා නැත්නම් අපි දැනගන්න වෙනවා ඒක. දන්නවනම් මේ gedara dore තියෙන මේ කාම ගුණයන්ගෙන් අයින්කරනද අපි කාම ඡන්දයට කැමති වෙන්න වෙනවා. නීවරණයට කැමති වෙන්න ඕන. නීවරණය කැමති වීමෙන් gedara dore තියෙන කාංකරච්චල් අයින් කරගන්න පුළුවන්. එහෙම නැතුව gedara doreවත් අයින් කරපු ගමන් නීවරණත් අයින් වෙන්න ඕන කියලා හිතුවොත් කවදාකවත් මේ වැඩේ වෙන්නේ නැහැ. අපි කියන්නේ කැහි ගෑණි තියලා හොටු ගෑණි ගන්න ඕන. කැහි ගෑණි තමයි කාම කාම කාම ගුණය. හොටු ගෑණි තමයි කාම ඡන්දේ. ඊට පස්සේ කාම ඡන්දේ ඇත්තටම තිබුණට වැඩිය කරදරයක් වගේ. ඊට පස්සේ කාමච්ඡන්දේ නැති කරන්න අපි බුදුරජාණන්සේ කියන්නේ කාම ගුණ නැතිකරන්න කාම සංඥාව ගන්න. කාම සංඥාව කියන්නේ කාමච්ඡන්දේ. නැත්තම් නීවරණ. නීවරණ නැතිකරන්න රූප කර්මස්ථානයක් ගන්න කියන. ඒ රූප කර්මස්ථානේ ආනාපාන වෙන්න පුළුවන්, පිම්බි මැකිලි වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්, ඇවිදින ඉරියව්ව වෙන්න පුළුවන්, වම දකුණ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර කාමච්ඡන්දේ නැති කරන්න ඕනේ නම් නිවර නැති කරන්න ඕන නම් නිවනත් එක රණ්ඩු කරන්න යන්නත් එපා. ආනබන් නිතර එන්නේ නැහැ කියලා කලබල වෙන්නත් එපා. කොහොම හරි කරලා කටපුංචි බෝධලයකට වැල්වතුරු වතු ටියාවක් කරන්න හදන වගේ හැකිතාක් විදියට ආනපානෙන් හිත පුරවන්න. පුරවනකොට ඒ තරමටම කාමච්ඡන්දය අයින් වෙනවා. ඒතර කාමගුණ කොහොමදත් අයින් වෙලානේ. ඒකට හරි රණ්ඩුවක් තියෙනවා තව. තවදාකවත් නැතුව මේ හුස්මක් එක්ක පිම්බීම හැකිලිමක් එක්ක වමක් තකුණත් එක්ක නමුත් මේ යෝගාවචරය නොදැන හිටියට ප්‍රයත්න කරන්න කරන්න කරන්න ටික ටික ටික ටික හුස්මත් එක්ක යාළු වෙනවා. හුස්මත් එක්ක ආහද වෙනවා. හුස්ම Tamanට මේ වාංගු කරගන්න පුළුවන් වෙනවා. පිම්බීම හැකිලිම වම දකුණ. ඒක කරකර කර කර ඉන්නකොට රූපේ කාම ගුණ නැති කරන කාම ඡන්දේ පිහිට කරගත්තා. කාම ගුණේ කාම ඡන්දේ නැති කරගන්න රූපේ පිහිට කරගත්තා. රූපේ දිගේ ඉන්නකොට රූපය ක්‍රමයෙන් රූප සංඥාවට මාරු වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දන්න දෙයක්. රූප සංඥාවට මාරු වෙනකොට හිතවිලි එනවා, වේදනා එනවා, নানা ප්‍රකාර කරදර එනවා. ආනාපාන ගෙවිගෙන යන්න පටන් ගන්නකොට නානා රුදු වේසමවම ගෞරවයි. ඉතින් යෝගාවචර හිතොත් මේ ආනාපාන සංසිඳනකොට කොහොමද සද්ද ඇහෙන්නේ? කොහොමද හිතවිලි එන්නේ කොහොමද වේදනාව එන්නේ කියලා යෝගාචරයට කාමේ නැති කරන්න කාම සංඥාව ගත්තා කාම සංඥා නැති කරන්න රූපේ ගත්තා දැන් රූපේ රූප සංඥාව බාටපත් වෙනකොට මේ අහල පහල තියෙන ඒවා පුංචි පුංචි දේවල් මහලු කියලා පේනවා කරබන මෙහෙ තමයි එකින් එක ප්‍රතිස්ථාපනය කරන යන ගමන කියලා ඒ හිතවිලි ආදෙන් ගමන් නැහැ වේදනාව ටිකක් පැටිමුණට වැඩිය දැනෙනව කමන්නේ නැහැ කුන්දේ අමාරු බෙල්ලේ අමාරු ටිකක් එනවා කමන්නේ නැහැ ඒක කයෙමනේ සතියෙමනේ ටිකක් වෙලා ඒක දිගේ අර වගේම කර්මන හිටියොත් ආනපාන ගෙවීමත් එක්කම ওই සද්ද වේදනා හිතවිලි දේශ බලා සිටීමෙන් පමණක් සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳන වෙලාවේදී යෝගාවචරයට තේරෙනවා ඉවසීමෙන්මයි නිවන් දකින්නේ. මේවට චෝදනා පත්‍ර ඉල්ල කරන්නයි ඇයි මෙහෙම වෙන්නේ කියන්නයි මේ සතිය කැඩලාද කියලා විචිකිච්ඡා කරන්නයි යනවයි කියලා කියන්නේ සුද්ධ වශයෙන් කියනවා සද්ධාව නැහැ කියලා කියන්නේ. සද්ධාව තියෙනවා නම් ආහන්න බුදුහාමුදුර කියපු දේ කාමෙන් නැති කරන්න බෑ. කාම සංඥාවට පොඩ්ඩක් ගෙට ගේ ඉඩ දීලා මිස. කාම සංඥාව නැති කරන්න බෑ. රූපයකට ගේ ඉඩ දීලා මිස. රූපයකට රූපේ අපිට අයින් කරගන්න බෑ. රූප සංඥාවකට ඉඩ දීලා මිස. රූපේ සියුම් කරලා මිස. රූපේ සියුම් කරනකොට ලබ්බේ තොවිලි වගේ හැම පැත්තෙම එන්න පටන් ගන්නවා කූඩල්ල දුවනවා වගේ වැස්ස වහිනවා වගේ නලියනවා හත් දැහෙනවා ඒකට අර උත්තරේම තමයි. එතකොට ඒක සංසිඳුණාට පස්සේ පේනවා කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපෙත් නැහැ, රූප සංඥාවක් නැහැ. Tamanට ඒකට කියන්න පුළුවන් මේ ජීවිතේ මනුස්ස ලෝකේ විඳින පුළුවන් ඉහළම සැපත ගෙනියනවා. මොන්නම දෙයක්වත් පේන්නේ නැහැ. මොනම සංඥාවක්වත් නැහැ. එතකොට සැක හිතනවා මට දැන් සතියක් නැද්දෝ? නිින්ද ගිහිල්ලාදෝ? එහෙම නැත්නම් මතක නැති වෙලා මට ඩිමෙන්ෂියා ඇවිල්ලාදෝ? නැත්නම් මානසික අසහනයක්ද මේ ඔක්කොම තමයි කෙලස් මෙච්චර ලස්සනට කෙලස් අඩු කරලා දුන්නාට පස්සේ හිත ඊට පස්සේ සැක කරනවා දැන් අරමුණ නැතිවීම බැග්ගයක් වගේ. හරියාදුවක් වගේ. සතිය නැතිවීමක් වගේ. නිින්ද ගියා වගේ. සැක වගේ. ඉතින් ඊට පස්සේ කියනවා දැන් ඌ උපයාගත්ත දෙයට නම්බුකරනද තමයි උපයාගත්ත මේ අරමුණක් නැතුව වුණත් සතිය පාත්තන්න පුළුවන් කියන එක සහතික කරන්නේ අනාරම්මණය පවා සමාධියක් පවත්වන්න පුළුවන්. නැත්නම් අනිමිත්තේ පවා සමාධියක් පවත්වන්න පුළුවන් මම තේරුම් ගන්න. ওই වෙලාවේදී එන සැක ටික, ওই වෙලාවේදී එන විචිකිච්ඡා ටික යෝගාචර ලැහැත්තිලා යන්න ඕන. ඒක කාය ළඟත් උත්තර නෑ ඒකට. ඒක එන්නම ඕනේ වෙලාවේ. ඊට පස්සේ මේ විචිකිච්ඡා තියේදී සද්ධාවෙන් කරගෙන ගියොත් පේනවා මේ සතිය අරුණක් නැතුවත් පවත්වන්න ඒකට කියනවා අනාරම්මන සතිය කියලා. ඊට පස්සේ සමාධියත් පුළුවන් නිමිත්ත වගේම අනිමිත්ත සමාධිය කියලා. නිවනට දීලා තියෙන නමක් තමයි අනිමිත්ත අපණහිත ශුන්්‍යත කියන නම් තුන අනිමිත්තී චීන සමාධිය තමයි හොඳම සමාධිය. ඒකට ගණ්ඩ තමයි කාම වෙනවන කාම සංඥාව දාලා කාම සංඥාට රූපේ දාලා රූපේ වෙනවන රූප සංඥාව දාලා එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරන කියමනක් ඒක පිළිබඳ ප්‍රකාශයක් තමයි මේ ලිපිතියේ. ඉතින් මට හිතුණා මේක අවස්ථාවක් අරගෙන එහෙම අඩු වෙන්නේ මගේ දක්ෂකමක් නිසා නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකමක් නිසා. බුදුරජාණන්සේගේ ප්‍රතිපදාවක් නිසා. බුදුරජාණන්සේගේ වැඩේ කෙරුවොත් ඒක පැයෙන් දෙකෙන් කෙලස් කපන්න පුළුවන්. නමුත් ඒක අපි අදහන්නේ නැත්නම් අපි ඒකට කොනහනවනම් අපි ඒකට සැක කරනවනම් ඒකට කියන අසත්පුරුෂ ගතිය. ඒකේ අසත්පුරුෂ ගතිය කියලා. ඒ නිසා අපි සත්පුරුෂ වෙලා යන්න මේ භාවනා හරියට කරනවා නම් ওই පැල් බැඳගෙන මෛත්‍රී බුදුහමතු එනකන් දඟලන්න ඕනේ නැහැ. මං කියන්නේ මේ ධර්මයේ ඔක්කොම පුංචි කරලා මේ තැහැල්ලු කරලා මේ මේ ගම්බීරත්වේ නැති කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි අරගෙන තියෙන ප්‍රයත්නේ පොඩි එකක් නෙවෙයි. ඒක හරියට දැනගෙන යනවා නම් මේ මට්ටම් කැපි කැපි යනකොට සතුටු වෙන්න කියලා බුදුහාම කියන ප්‍රතිපදාව දිනු වෙනවා. කෙලස් කැපෙනවා. සද්ධාව මිස සැකේට ඉඳ තියන්න එපා. සැකේට ඉඳ තිබ්බොත් මාරය ඇවිල්ලා කොක්ක ගන්නවා. කෙලස් ඇවිල්ලා කොක්ක ගන්නවා. ඒ නිසා සද්ධාවේ ওই කියන ප්‍රසාද සද්ධාවේ පුදුමාකාර දියුණුවක් එනවා. Tamangeme භාවනාව අනිමිත්තේහි අප්පනිහිතව සතිය සමාධිය පවත්නකොට. එතකොට ඉතින් අම්මා තාත්තා නැති වෙනවා හොඳ නරක නැති වෙනවා හරි වැරදි නැති වෙනවා කියලා අහන්න දෙයක් නැහැ යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් හාල් මල්ල නොබල විසි කරන්නයි තියෙන්නේ ඒ වෙලාවේදී ඌව සංසන්දනය කරන්න යන්න එපා දැන් ඉන්නේ අපි ඒ රූප ලෝකයේ තටා ගිහලා යන්න කිට්ටු වෙන වෙලාවේ ඒ වෙලාවේදී নানা ආකාර දේවල් ඔළුවේ දාගෙන හරිද වැරදිද හොඳද නරකද යහපත්ද අයහපත්ද ධාර්මිකද අධාර්මිකද පින්ද පවුද එව්වට යන්න ගත්තොත් එimhe ආය ගන්තබා බිස්නස් පටන් ගන්නවා කිසිම ගන්තපා බිස්නස් එකක් නැහැ. මොනම අරමුණක්වත් නැතුව ඉන්න වෙලාවේදී මේකත් විඥානට්ඨීතියක්. මේකත් විඥානේ පවතින පුළුවන් අවස්ථාවක් කියලා තේරුම් ගත්තේ නැත්තම් බුදුන්සේ කියන මේ කාලේ නාස්තිකල තියෙන කිය. මනුෂ්‍ය ජීවිතෙන් වැඩක් කරගෙන නැහැ කියලා. ඒ නිසා මේ තියෙන කෝලං ඔක්කොම තියෙන්නේ ඒ කෝලං වෙනුවට මෙටිය හොඳ එකක් තියෙනවා කියලා පෙන්නලා ඒක වෙනුවට ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා පෙන්නගෙන පෙන්නගෙන යනකොට අන්තිමට යන්නේ ශූන්‍යතාවයට තුච්ඡතාවයට රිච්ඡතාවයට අනත්තතාවයට පරතෝ තත්ත්වයට. ඉතින් ඒකකොට මම යට ඉන්න බෑ. ඒකට විඥාණයට කොක්ක ගහ ගන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒකකොට තමයි මේ নানা ප්‍රකාර අපි මේ බහුරූකෝලම් පාණ්ඩ හදන්නේ සැක කරලා ප්‍රශ්න අහලා. ඉතින් ඒක හැම කෙනෙකුටම වෙනවා. ඒක පිළිබඳ කවදාකවත් තරහ වෙන්න නරකයි. නමුත් මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නොතේරියන්නේ ඉඳ තියෙනවා. මොකද ඒ තරම්ම අපේ මාන්නේ වැඩි. ඒ තරම් අපේ මේ සක්කාය දිට්ඨිය වැඩි. ඒ තරම් අපේ තණ්හා වැඩි. අපි මොනවා හරි රස කරන්න හදනවා මෙච්චර මේ ගෙවන් වෙන මාර්ගේ. හැබැයි ඒ තේරුම් නැහැ උණයි කියලා, තේරුම් නැති උණයි කියලා නොකිය ඉන්න එපා. ඒතකොට සාසන ඉවරයි. සාසනයේ නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව කියලා කියලා ලක්ෂ වාරයක් කියලා එක්කෙකුට හරි නැත්නම් එකියෙකුට හරි මැරෙන්න ඉස්සලම එක කියලා දෙන්න ඕනේ. භාවනාදී ගෙවෙනවා කියන එක පැයෙන් දෙකෙන් සිද්ධ වෙන්න පුළුවන්. අනුග්‍රහ කරන්න තමයි බැරි. ඉතින් ඒ නිසා මම කියනවා ලියුම ආයතරයක් කියවන්න කියලා මගේ මේ ප්‍රකාශයෙන් පස්සේ. මහන්සිද? නිස්සරණ වනයේ හා සම්බන්ධ වෙන මාගේ තෙවන වැඩසටහනයි. මේ ආනපානසති භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම ගැනීම හා පිටකිරීම මාගේ මූල කර්මස්ථානයයි. මුල් දින දෙකෙහිදීමත් අද දිනයේදීත් පරයන්ක භාවනාවේදී අස්වාස ප්‍රස්වාස පිළිබඳ කිසිදු වැටහීමකින් තොරව විනාඩි කිහිපයක් ඇතුළතදීම කය ඊටාම සැහැල්ලු භාවයට පත්විය. මුල් දින දෙකේදී ආනපානය නොදැනීම පිළිබඳ මාසිත මදක් කලබල වුණමුත් දිගින් දිගටම නාසිකාග්‍රය වෙතම සතිය පැවැත්වීමට සමත් වෙමි. අද දින උදෑසන පරයන්කේදී කයෙහි කම්පන චංචල ඊටාම අවම මට්ටමක වූ අතර සිතෙහි කතාවද එලෙසින්ම අවම මට්ටමක විය. සිතහා කය ගැඹුරු නිද්‍රාවකට පත්වීමකට සමාන වූ නමුත් වරින් වර සිත අරමුණෙන් පිට ගිය වාරද කිහිපයක් විය. ඒ සියලු අවස්ථාවලදී ඊතා කෙටි කාලයක් තුල නැවත නාසිකාග්‍රයේ වෙතම සිහිය පැවැත්වෙමි. මනසද කයද ඊටාම සැහැල්ලුය. පරයන්කෙන් නැගී සිටියාට පසුවත් සිත ප්‍රබෝධයෙන් පිරී තිබීම ඊටාම පිවිත්‍ර වූ විචිත්‍ර වූ දෙයයි. භාවනා කාලයේ පැයකට ආසන්න විය ගෞරවනීය සාමින් වහන්ස දෙපා නැමද ඔබගේ ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂත් වේවා. අපිට විචිත්‍රම දේ බලන්න ඕන හිත හිස් කරා. රුචරමේ දෙන හොඳටම හිත හිස් වෙලත් මේකට හොඳට උලන් වදින්නක වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත එහෙම තියුණොත් එච්චර විසිතුරු දෙයක් මුළු ලෝකෙම නැහැ කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා අපි ඒ වෙනුවට මේ බාහිර රූප බලමු විචිත්තත්වයට දෙන්න හදනවා. ශබ්දස්සලා විචිත්‍ර කරන්න හදනවා. ඒ ඔක්කොම කක්කම්. ඒ ඔක්කොම නිකන් මේ ඉරපායලා තියෙන වෙලාවේ කණමැදිරියෝ වගේ. හිත සම්පූර්ණ මෙහිස්සුනා නම් ඒට වගේ චිත්‍ර වූ විචිත්‍ර වූ දෙයක් චිත්තන්ත චිත්තතරන්ති කියලා බුදුරජාණන් සඳහන් කරනවා ඒ දවස්වල තිබිලා තියෙනවා මේ චරණ චිත්‍ර කියලා જાතියක් දැන් තියෙන චලන චිත්‍ර කියලා ටෙලිවිෂන් වල පෙන්වන මේ මොනවා සලරු එහෙම නැත්නම් චිත්‍රපට චිත්‍රපට කියලා ඉතින් ඒක දැක්කලා තියෙනවද කියලා බුදුරජාණන්සෙන් අහනවා ශිෂ්‍යයන්ගෙන් අහනවා හාමුදුරුන්ගෙන් මහණේ බල චලන චිත්‍ර දැකලා තියෙනවා කියලා සංඝයා ඔව් කියනවා එනිසා බුදුන් විශ්ව කරන්නේ ඊට පස්සේ කියනවා චලනචිත්‍ර කොච්චර විචිත්‍රද බලන්න ඉන්නකොට මිනිස්සු දඟලන ඔක්කොම චලනචිත්‍ර තියෙනවා චිත්තං චලනචිත් චරණචිත්තම්පි චිත්තතරං කියලා හිත ඊටත් වැඩිය විචිත්‍රයි හැබැයි හිතට මොනවාරි කෑලි කෑලි වේන වෙලාවේ විචිත්‍රකම් පේන්නේ හිත සම්පූර්ණ මිස් කරන්න එච්චර විචිත්‍ර දෙයක් ලෝකේ ඇත්තේ නැහැ ඉතින් අපි මේ බාහිරේ තියෙන ගුණ හරප බලලා බාහිරේ තියෙන විචිත්‍රතාව බලලා හිත පුරවගත්තට පස්සේ අර හිතේට නිකන් බරු බැඳා වගේ ඒක නිකන් කැන්සර් තමයි. ඩයබටිස් තමයි. කොලෙස්ටරෝල් තමයි. ඒඩ්ස් තමයි. පිට දිගටම ලෙඩ වෙනවා. පුළුවන් තරම් හිස් කරපු ගමන් තේරෙනවා බුදුම විචිත්‍රයි කියලා. එතකොටයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. දැන් අපි හිතන්නේ බුදුරන්සේ රැස් වී දෙනකොට බුදුරත්මාලාවක් දානකොට 18 රියන් හදනකොට විචිත්‍ර වෙනවා කියලා නෑ. එතකොට බුදුහාමුදුරනේ නිග්‍රහයක් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් මොනම දෙයකින්වත් අපපටිමයි කියලා කියන පිළිම අඹන්න යන්න එපා බුදුහාමරෝ පිළිබඳව. ඒක නිකන් බුදුහාමරගේ නිග්‍රහයක්. බුදුහාමරගේ විචිත්‍රකම දකින්න හිත හිත කරන්න ඔන්න පේනවා. ඇති ඔය ලියුමට වෙලාගත්ත අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් ස්වාමීන් වහන්ස මා උදේ 4 සිට උදේ දාණය තෙක් ආනපාන සති භාවනාව බුදුන් වැඳ පටන් ගන්නවා. සිත කය සමග ටික වේලාවක් සටන් කර සිත හුස්ම රැල්ලට යොමු වෙනවා. පින්වත් ස්වාමින් වහන්ස හුස්ම රැල්ලත් නොපෙනී ගොස් කය සැහැල්ලු වෙනවා. ඒ අවස්ථාවේ ඈත ගුහාවක් පෙනෙනා නොපෙනී යනවා. ඉන් එහාට යෑමට පින්වත් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ඔය එක එක එක රතුරුණු ගෙඩික පොත්ත ගලවනවා වගේ පිටම තියෙන හොඳට පැංගිර තියෙන රතු පාට පැත්ත ගැලෙවට පස්සේ ඊගා පොත්තක් ආවෙන. ඒක ගැලෙවට පස්සේ තව පොත්තක් ආවෙන. එහෙම එහෙම එහෙම එක එක එක එක දේවල් එනවා. ඒ එක එක ගලවනකොට ඊට වෙඩි සියුම් එකක් යට තියෙනවා. ඒක ගලවන අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මදයක් නැහැ. ලුණු ගෙඩිය ගෙවිලා ඉවර වෙනවා වගේ ඔය එක එක දේවල් වෙනවා කාමයේ අයින් වුණාට පස්සේ කාම සංඥා එනවා ඊට පස්සේ රූපේ පේනවා ඊට පස්සේ රූපයක් ගෙවිලා ගෙවිලා ගියාට පස්සේ මනෝ රූප පේනවා ඒකට කියනවා මනෝ පුබ්බංගම මනෝ සෙට්ට මනෝමය ධර්මයක් ඊට පස්සේ එක එක එක එක මේ ඒවට කියනවා මේ රූපක කියලා ඒවට කියනවා පිළිඹු කියලා ඒවට කියනවා නිදර්ශන කියලා අපිට අපේ හිත කතා කරන භාෂාව එන්න පටන් ගන්නවා සමහරට තැන්නිතලා ගම් යවුරු සමහරලාට මිනියට කටු සමහරලාට කටු කොහොල් එක එක දේවල් පේන්න පටන් ගන්න මේ ඔක්කොගෙම වෙන්නේ අර හිත ඇතුලේ තියෙන කක්ක එළියට දාන එක මේ පේන ඔක්කොම හිතේ සංසාරයෙන් ගිරගෙන ආපු පොදි. ඉතින් මේවා එළියට එනකොට අපිට පේන්නේ පිටේ ඉඳලා පේනවා වගේ නෑ මේ හිතෙන්ම ප්‍රක්ෂේපණය කරන දේවල් මොන්නම කෙනෙක්වත් ඒක පිළිගන්නේ නෑ. මොන ඒකට හිතන්නේ මේ කවුරුහරි හුණියම් කරලා එහෙම නැත්නම් මැරිච්ච අම්ම ඇවිල්ලා මේ මේ තියෙන ඒවා එළියට යන්න පටන් ගන්න. එළියට යන්නේ සුද්ධ වෙන්න. ඉතින් අපි එළියට යන දේවල් අල්ලපු ගමන් හිත එතන නතර ඒක හරියට කියනවා මේ අපි ලිඳකට ගිහිල්ලා වතුර බානවා. වතුර බාල්දියක් ගන්නේ බොණ්ඩ. නමුත් ලිඳ ඉහෙන දවස ගැන හිතන්න. වතුර බාන්නේ බොණ්ඩ නෙවෙයි ලිඳ හිස් කරන්නේ. එතකොට අර වෙන්ද වගේ කරන්න බෑ ලිඳ උන්නට අඩි වේගෙන් ඇදලා ඇදලා ඇදලා දාන. ඉතින් ඒක බෝල්දියක් හරි අරගෙන අපි මේකේ වතුර තෙත ගතිය තියනවාද කියලා බලන්න පටන් ගත්තොත් ලිඳ ඉහන එකේ වැඩේ නතර වෙනවා. දැන් බින්ගේ බල බල ඉන්නවා. ඉතින් ඉදිරියට යන්නේ මුඛකට හරි නතර වුණොත් අපේ භාවනා නතර වෙනවා. භාවනා කියන්නේ එක එක ලුණු පොත්තෙන් පොත්ත ගලව ගලව යන එකක්. ඒ නිසා මේකත් එන්නේ අණ්ඩයි. මේක දැක්කා කිව්වනම් පමා වැඩි. බුදුරජාණන් සසඳා කරනවා දැකලා නිමිටි ගන්න තරම්වත් ඕකේ ඉන්නේ ඇත්තනම්. ඒකයි අනිමිත්ත කියලා කියන්නේ අපි ඒකේ නිමිටි ගත්තයි කියලා කියන්නේ එතරම් පමයි අපි. ඒ නිසා අනිත් දවසේ බලන්න මේක දැක්කට වේගෙන් යන වාහනයක පාරයින තියෙන දේවල් වගේ. හිතන්න අපි මේ කිලෝමීටර් කණු පහුවෙනව ගණන් කරනවා කියලා. 1 කිලෝමීටර කනුව පහු වෙනවා. ඒක අපි ගණන් නතර වෙලා ඒ කිලෝමීටර කනුව හදලා තියෙන කොන්ක්‍රීට් වලින්ද ගල් වලින්ද කියලා බලන්න ගියොත් ගමන් නතර වෙනවනේ. අපි දැන කරනවනේ ගමනේ යන ගමන් කිලෝමීටර කනුව පහු වෙන්න ආරෙන්න. ඉතින් පොඩි එකාගේ ලියුම ලියනවා එක දවසක් ඒ පොඩි එකා ඉස්සර තියෙනවා පොඩි එකාගේ ලියුම කියලා විහිළු කෑල්ලා. ඒකේ තියෙන උගේ තාත්තා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ඒ දවසක් ගමනක් යනකොට මේ සුද්දෙක් ඇහුවලු මේ පා අපි යන්නේ දැන් සොහොන් පිටියන ගානේ. ඇයි කියලා ඇහුවලු. මේ කණු පහ වෙනවා කියලා ළඟ ළඟ නෑ ඒ කිලෝමීටර් කණු කිව්වා. ඒ තරම් වේගෙන් වාහනේ යනවා. සොහොන් පිටියට කොගෙලඟලු පේ. ඔය එක කණුවටවත් වැඳ වැඳ ඉන්න යන්න බෑ. වැන්දොත් ගමන් නතර වෙනවා. ඒ නිසා නිමිති වෙනවයි කියලා කියන්නේ කොක්කක් කියලා හිතාගන්න. නිමිත්තක් කියලා කියන්නේ බාධකයක්. නිමිත්තක් කියලා කියන්නේ ගමන නතර වෙලා තියෙන බාට ලකුණක්. සීග්‍රයෙන් යන වෙලාවට කියන උද්‍යප්පේ ඥානෙ වගේ එනකොට ගොජේ විතරයි පේන්නේ. නිමිති ගන්න තරම්වත් වෙලාවක් නැත්තම් ඔන්න භවනා ඉදිරියට යනවා. ඉතින් ඒකට පුදුම පුදුම වීරියක් අවශ්‍යයි. දුවට බල කැවුනට පස්සේ මේ පේන දේ බලලා අඳුනා ගන්න තරම්වත් වෙලාවක් නැහැ ඊගාවෙකේ. ඒ නිසා යම් තැනකදී මට බින්ගයක් පේනවා, මට කඳු යායක් පේනවා, මට අම්මා පේනවා, මට බුදුහාමුදුරුවෝ පේනවා, මට සරත් නුර ජේතවනාරාමේ පේනවා කිව්වනම් පමා වෙලා කියලා මතක තියාගන්න. අනිත් දවසේ යන්න ඌව දැක්කට ඌව නතර බලන්න නතර වුණොත් ඒ එතන Tamanගේ ටැග් ගහිල්ලක් වෙනවා. ඒක නිසා ඒකත් පහුවෙන්න ආරින්. ඒකත් පහුවෙන්න ආරින්න කොච්චරක් දේවල් මේ විදිහට අතාරින්න වෙයිද? කොච්චරක් දේවල් මේ විදිහට ගෙවම් කරන්න වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේකට කියනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන. එනේන දේ පිරලා දානවා. එනේන දේ පිළිහෙරකට තමයි ඉදිරි ගමනක් වෙන්නේ. ඒ නිසා මේ තියෙන තැන හොඳ තැනක්. නමුත් මෙතන අල්ලගත්ත ගතියක් පේන දින අනිත් දවසේ ඒකත් ගිවං කරගෙන ඒ ලුණු සිවියත් ගලවලා දාලා ඊගාවේ සියුම් එකට යනවා කියලා අදිෂ්ඨාන කරගෙන යන්න මොකක් හරි පේන්න පටන් ගත්තා නම් දැක්කනම් දකින්න තරම් පමා වුණා නම් ඒක අප්‍රමාදේ නෙවෙයි. ඒක පමාව කියලා තේරෙයි. ඉස්සරහට යනකොට දේවල් පහුවෙනවා මොකාද කියලා අඳුරන්න ඒ තරම් ශීඝ්‍රයෙන් යනවනම් ඒක භාවනාවේ ලොකු ප්‍රගතියක් ඇතක හැම වෙලාවෙම එහෙම බලාපොරොත්තු වෙන්න එපා. නමුත් වෙන වෙලාවෙ එහෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ නිමිත්ත ගන්න එපා. මේකත් ගෙවම් කරගෙන ඉදිරියේ බලන්න යනකොට මොන තමන්ට තේරෙයි. නිමිති ඇති තාක්කල් ගමන ඉබි ගමනක්. බරකරතක ගමනක්. නිමිත්තක්වත් ගන්න බැරි තරම් වේගෙන් යනවා නම් ඔන්න වජිතාවකාශයේ ආන කියනවා වගේ වේගෙන් යන්න පටන් අරගනි. එතකොට මම යට හුම්ම ගන්න බැරුව යනවා. මාන්නෙට මනින්න තියා හිතන්න තියා තීරුම් කරගන්න බැරි වෙනවා. තණ්හා කරන්න තියා මොකක්ද දිහා බලනවද කියලා අල්ල ගන්නවත් බැරි තරම් වේගෙට ගියාට පස්සේ තමයි අපේ හිතේ අර ඇටුවම් බහගෙන තිබුණු බණ්ඩි විදිලා තිබුණු තණ්හා මාන දිට්ටි හෙල්ලුම් කණ්ඩයට පටන් ගන්නෙ. එතකොට හරි බයක් එනවා. ඒක නැති කරගන්න නැති කරගෙන මේ එනේ හැම එකම ගෙවන් එන ගෙවෙනවා ගෙවන්න අනුග්‍රහකරනද කියන එක තමයි ඉතින් කෙටියෙන් කියන්නේ. අති ගෞරවනීය නායක ස්වාමින්වහන්සේගෙන් හද වන්දනා පෙරටුව අවසර සමහාව මම පරයන්ක භාවනාවේ යෙදෙන විට පැය භාගයක් පමණ සමාධිගත වේ. ඉන්පසු එකපාරටම ගැස්සিলা ඇහැරුණා වගේ දැනේ. ආනපාන සතියවත් පිම්බීම හැකිලීමවත් නොදෙනේ. කය ගැනවත් වේදනා ගැනවත් කිසිම අරමුණක් නොදෙනේ. ගස් කොළන් නැති හිස් කාන්තාරයක හඳේලිය වගේ ආලෝකයක් පෙනේ. ශරීරයක් ඇති බවක් නොදෙනේ. මෙනෙහි කරන්න අරමුණක්ද නැත. කයක් ඇති බවවත් නොදෙනේ. මේ ලෙසට පැය භාගයක් පමණ ගතෝ විට ශරීරයේ තද ගති සියුම් වේදනාදිය යලි ඇතිවේ. මේ සියල්ල අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමි. ගෞරවනීය සාමින්වහන්ස මෙය හරියට ඉදිරියට කරගෙන යාමට උපදේශයක් ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේ ගොනු වෙලා නැහැ. විස්තර කියන්න කරන එක රචනයේට ලස්සනට ඇවිල්ලා නැහැ. ඒ මොකද යම් වෙලාවක ඔයගේ ගැස්සිලක් ආව නම් අනිවාර්යයෙන්ම ගැස්සෙන්නේ අරමුණක් ඇතුව පමණමයි. අරමුණක් නැති තැන ඉඳලා හිත එක පාට අරමුණකට එනකොට තමයි ඔය ගැස්සීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී මට මොනවත් නැහැ කියන්න බෑ. මේක පුත්‍රජානන්සේ ලස්සනට ජවනිකාව ඇඳලා පෙන්නනවා ආනන්ද සප්පයි සූත්‍රයේ. පුත්‍රජානන්සේ එතනදී කෙලස් කියන එක හඳුනන්නේ ඉන්ජන කම්පන ප්‍රපංචන චංචල වලට. මොකක් හරි හෙලෙනවා නම් කෙලෙසියක්. ඉන්ජන කියන වචනෙන් අදහස හෙල්ලෙනවා කියන එක. ආනෙන්ජයි කියලා කියන්නේ නොසලෙනවයි කියන එක. ඒ නිසා පෙන්වව පවතින තාක් හැම කම්පන චංචලයක්ම කෙලෙසයක්. යම් වෙලාවක කයේ කෙලස් නැහැ කියලා කියන්නේ කය නිශ්චල වෙනවා. යම් වෙලාවක වචනේ කෙලස් නැහැ කියලා කියන්නේ වචී සංකාර සංසිඳන පසම්බන වෙනවා විතක්ක ਵਿਚාර නතර වෙනවා. ඊට පස්සේ මනසේ කෙලස් නැහැ කියලා කියන්නේ සංඥා වේදනා දෙක නැති වෙනවා. ඒක පෙන්නලා පෙන්නනවා කාමයේ ගවන් කෙරුවට පස්සේ කාම සංඥා වෙනවා. කාම සංඥා නැති කරන්න අපි රූපේ ගන්නවා. ඊට පස්සේ රූපේ රූප සංඥාවකින් අයින් වෙනවා. ඊට පස්සේ රූප සංඥාවත් ගෙවුනට පස්සේ ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන නැති හිස් තැනකට හිත යනවා. මේකට හිත බයයි. මේක හිත නිකන් අම්මල දාතල නැති වුණා, රැහින් අයින් වුණා, කරකොලත ඇරිය වගේ හිටනවා. ඊට පස්සේ ඒ ඒ දෙයට සද්ධාව මධිකම නිසා, විශ්වාසය මධිකම නිසා අපේ හිත අරූපයට බය වෙලා නැවත නිමිත්තක් අරමුණකට කඩාගෙන වදිනවා. ඒ කඩාගෙන වදිනකොට තමයි ගැස්සිලා නතර වෙන්නේ. එතකොට කම්පැනි එකකින් තමයි පටන් ගන්න. චංචලයකින් තමයි පටන් ගන්න. එන්ජින් එකකින් තමයි පටන් ගන්න. ප්‍රපංචනයකින් තමයි පටන් ගන්න. ඒ පටන් ගන්නවත් එක්කම ඒක සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. අර සංසිද්ධිච්ච ආනපනෙත් ඒ ගාහන රඟින එක පාරටම ආනපනෙ ආයෙ පේන්න පටන් ගන්නවා. ආනපනෙ කෙරුවා නම්. පිම්බි මැකිලිම කියනවනම් පිම්බි මැකිලිම පේන්න පටන් ගන්නවා. ඉරියව බල බල හිටියනම් Taman හිටපු ආභෝග කරපු ඉරියව පේන්න පටන් ගන්නවා. ඒ නිසා නැවත ගැස්සෙන්නෙම ඉන්ජිනේරයක් කම්පනයක් පංච චංචලයක් ප්‍රපංචනයක් කරන අරමුණකට කියන එකයි බුද්ධජනනාංශයේ ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරනවා මේ යෝගාවචරය ගැස්සුණාට පස්සේ නිමිත්තක් චලනයක් අරමුණක් මොකක්වත් නැහැ කියලා කියන නිසා ඉදිරිපත් කිරීමේ නිවැරදි කරලා දෙනවා නම් මම කැමැති සභාවට මේ කියන ජවනිකා ටික පෙළගස්සලා තියෙනව හොඳ නැහැ මම දන්නේ මම බලන විදිහට මේක පිළිබඳව කැමැතිද කියලා උසාවි කුඩුවට නගින්න. ලියපෙකන කැමැතිද මේ තමන් කවුද කියලා අඳුනගන්න. මේ කැමති නැත්තම් ඉතින් එයත් නිමිත්තක් නැතුව ගිහිල්ලා වගේ මට පේන්නේ. ඉතින් ඒ නිසා අනිත් දවසේ මේක මේකම නැවත ලියන්න එහෙම ගැස් වුණාට පස්සෙත් අරමුණ නැති වුණාද නැත්නම් අරමුණට ගැස්සිලා ටික වේලාවක් ඉන්නකොට ආය නැති වුණාද කියලා ටික එතනදී තාමත්ම පිරිසිදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැම මේ මම දෙන උත්තරේ නැත්නම් මම මේ කරන විග්‍රහයත් නොමග යන්න ඉඩ තියෙනවා. මේ නිසා ඒ ආනන්ද සප්පයි සූත්‍රයේ බුදුරජාණන්ස පෙන්නනවා ගැස්සුනාට පස්සේ අරමුණක් පෙනේ. ගැසෙන් දීච්චි සද්දේ වේදනාව හිතවිල්ල. එතකොට ආනාපානෙ ටිකක් ඔලු උස්සනවා. ඒ මතුවෙච්ච අරමුණ දිගේ දැන් භාවනාව පටන් ගත්තා වගේ ආධුනිකෙක් වගේ කරගෙන යන්න කියලා භාවනාව. එතකොට ආයෙත් ගෙනියනවා නැත්තෙන්. ඊට පස්සේ ආයෙත් කසලා ගෙනදා. ආයෙත් යනවා නැත්නම් හරියට දන්න කෙනා කමඨාන සුද්ධ කරත්තර ආයන විවේකයට. ආයෙ කසලා දානවා. කොහොම ගියාට පස්සේ තේරෙනවා ගැස්සුනොත් තැම්පත් වෙනවා. තැම්පත් වුනොත් ගැස්සෙනවා. ගැස්සීම සහ තැම්පත් වීම කියන දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව එදාට තේරෙනවා. තැම්පත් වෙන කිවර වෙන්නේ ගැසිල්ලකින්. ගැසිච්ච දී ඉවර වෙන තැම්පත් වීම. ඒකට මේ යෝගාචර දෙකටම ගැස්සුණත් තැම්පත් දෙකට සමහිත දාන්න. නොසලී ඉන්න ප්‍රතික්‍රියා නොකර ඉන්න අවිරුද්ධ වෙන්න සාමීචි ප්‍රතිපන්න වෙන්න අරණව ඉන්න පුරුදු වෙච්ච දවසේ කියනවා අපි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට පළවෙනි පාඩම ඉගෙන ගන්නවායි ඉස්සෙල්ලා නම් එහෙම ඉස්සෙල්ලා පොළොවට පිටිපස්සෙන් ඇවිල්ලා හොද්දට පයට කකුල් වලින් පයෙන් දමලා ඇන්නා වගේ පිටිපස්සට ගැස්සිලා ගිහලා තමයි නතර වෙන්නේ. ඊට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ගැස්සෙනවා. ආයෙ තැම්පත් වෙනවා. ඕක හුම් කරගෙන කරගෙන කරගෙන යනකොට ගැස්සිලි වල ගැස්සෙන ප්‍රමාණය ඒ වගේ උච්චාවච භාව නැත්තම් ඒ ඇම්ප්ලිටියුඩ් එක ඒ කම්පන වේගයේ උච්ච බව අඩු වෙන්න පටන් ගන්න. ඊට පස්සේ ගැස් වෙනවා, තැම්පත් වෙනවා, ගැස් වෙනවා, තැම්පත් වෙනවා. මේ ළඟ ළඟ ළඟ ළඟ ඔය කේමනන්ද සාංශින්න කාලේ කියන්නේ පොල්පිට පදිනවා වගේ කියලා. ඉස්සල මෙහෙම මෙහෙම පොල්පිට බෙදලා ළඟ ළඟ ළඟ ළඟ පොල්පිට පදිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා ජීවත් වෙනවා කියන්නේ ඕන ඕක තමයි. ඉතින් ඕකට ලෑස්ති වෙලා හිටියොත් ඕක දැක ගන්න අසුලව හිටියොත් පහු වෙනකොට යෝගාවචර තේනක පරියංකේදී විතරක් නෙවෙයි සක්මනීදිත් මේ වගේ දෙයක් වෙනවා. එදින්දා වැඩ කරන කොටත් වෙනවා. මේ දෙකම සබහා ධර්මයේ පැතිකඩ දෙකක්. නිශ්චල බව සහ චංචල බව එකිනෙකට ප්‍රත්‍ය වේලා තියෙනවා. දෙක දිහා බලනද නිශ්චල බව අරූපේ නම් චංචල බව රූපේ වෙනවා. මේ රූපෙටත් අරූපෙටත් මේ සමසිත දෙකටම සමාන අදහසකින් බලහන් ඉන්න පුළුවන් වෙලා කියලා කියනවනේ ඒ යෝගාවචරය නොසලීම පිළිබඳව කම්පන වීම පිළිබඳ පාඩමකට යනවා. ඒ නිසා මෙවැනි චක්‍ර එක පරියන්කයක් ඇතුළත 10 15 යන්න අරින්නවා. එතකොට තමයි අපි ඒක වශී කරගත්තා කියලා, සිද්ධි කරගත්තා කියලා අතේ අතතර ගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් මම කියනවා මේක නාට දැන් ඉදිරියපත් වෙන්න බැන්නම් මේකම හොඳට නැවත නිරීක්ෂණය කරලා ජවනිකා ටික ලස්සනට ගොඩ ගහනද මම විවේචනය කරනවා මේක ජවනිකා ඉදිරිපත් කරලා තියෙනවා අනුපිළිවෙල වැරදිලා වගේ කියලා මට හිතෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා নমස්කාර කර සිටිමි. ඔක්කොම මෑණියෝ හිත හිතා කියනවාද කියලා මට හිතෙනවා. ලියලා තියෙනවද? ලියලා තියෙනවා. පසු දින කිහිපයේදී සිහිය පිහිටුවීමටගත් උත්සාහයේදී යම් යම් අත්දැකීම් කිහිපයක් ලදුවත් ඒවා ඔබ වහන්සේගේ හමුවේ ලියා තබන්නට නොහැකි වීමට සමහව අයදිමි. අද දින පාරයන්කේ සිහිය පිහිටුවද්දී බොහෝ විට මට සිදුවන්නේ අස්වාස ප්‍රස්වාස මොහොතකින් නොදැනී ගොස් හෘද ස්පන්දන වේගයට අනුව සිහිය පිහිටයි. එසේ පවතින විට පෙර දිනක පෙන්වෝ CD තැටියේ දිස් වූ පෙනහැලි උස් පහත් වීම දිස්වේ. එම රූප රාමුවේ මෙන්ම මුළු කයම දිස්වේ. එහිදී ලේ රුධිරගත කරද්දී මුළු කයම රුධිර නාල හරහා ගමන් කර මුළු කයම ලේ වලින් නහරවැල් පිරී යන අයුරු දකිමි. පෙර දින ආහාර ගන්නා විටද ආහාර ඇඹරෙමින් ගමන් කරන අයුරු පැහැදිලිව දකි. බඩේ අවයව එහා මෙහා පෙරලෙන විවිධ රටාවන් දකිමි. නින්දට යද්දීද බොහෝ විට මෙයම දකි. මට බියක් තැති ගැනීමක් නොවේ. මේ මා ලද අත්දැකීමක් උවද කයේ ස්වභාවය මේ උවද මා භාවනා කරන අයුරු හෝ සිහිය පිහිටවන අයුරු වැරදි දැයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා වන්දනා කර ඉල්ලා සිටිමි. සමහ වෙන්න පෙර දින පෙරවරුවේ උඩමළුවේ සක්මන් භාවනා කරද්දී දෙපා හමුවේ හොඳින් සිහිය පිහිටූ පසු මට වාඩි වී සිහිය පිහිටවීමට අවශ්‍ය විය. එද්දී ටික එහිදී ටික වේලාවකින් සෙමින් සෙමින් පෙනෙන ආලෝකය දැඩිව දීප්තිමත්ව යමක් දිස්වන අයුරු එය මා හොඳින් කුමක්දැයි විමසන විට පැහැදිලිව ධර්ම චක්‍රයේ බොහෝසේ ආලෝකය දෙමින් දිස්සුනි මුළු පරිසරයම ඒ ආලෝකයෙන් පැතුරුනි දිටිමි මේවා දැකීම මායාසිතින් දකින්නේදැයි මා වෙත අනුකම්පාවෙන් පසක් කර දෙන මෙන් ඊතා යටහත්ව ඉල්ලා සිටිමි. ඇත්තට මේ කටෙන් දාපුවා තමයි එළියට එන්නේ. වෙන මොනක්වත් එළියට එන්නේ ඒක මේ හීන දකිනකොට කාරණා හතරක් කියනවා ධාතුක්ෂෝභ, දියෝතුප සංහාර, අබිනිහාර කියලා මේ ළඟදී ළඟදී අපේ මේ මල්ලට ඇතුළට දැම්මම ඒ කටෙන් එළියට එනවා. ඒවට කියනවා කුෂ්ණ වස්තු කියලා භෞතික විද්‍යාව උගන්වනවා. කෘෂ්ණවාසියක් ඇතුළට තාපේ දැම්මොත් මේ තාපේ කටෙන්ම එළියට එන්නේ. ඉතින් අපි හිතනවා මේ කවුරු හරි අපේ ඔළුවට අනම්මනම් දානවා කිය. දාන්නේ අපේ මතක ශක්ති පන්තේ ඇතුළේ තියෙන ටික වමාරිල්ලයි කරන්නේ. ඒ වමාරනකොට ඒ පේන දේවල් ප්‍රകൃතියටත් වඩා තාත්තිකව පෙන්වනවා. මොකද හිතින්ම හදාගන්න දේවල්. Taman හිතාගන්න දේවල් හිතලුව මනෝ විකාර ප්‍රകෘතියටත් වඩා පේනවා. ඉතින් මේ මනස කියන මම මේ කතා කරන්නේ දැකලානේ තමුසේ කොහොද නැහැ කියන්නේ කියලා. ඉතින් අපිට කියන්නේ තමුසේ ඇත්ත නම් තමුසේට පිස්සු කියන්නේ ඕක තමයි කියන්නේ. ඉතින් ඔක්කොම පුතුජානෝ පිස්සෝ. තමයි අද්දික වහගත්තාම බල හිතන්න ඕන දේ පේනවා. ඉතින් ඌ විශ්වාස කරනවා ඔය ජිල් බෝල් ටේලර් කියලා මේ මනසෙක් ලියනවා. එයාගේ මල්ලියට පිස්සු. එයාට මේ හිතලුවයි ප්‍රകൃතිය වෙන් කරන්න බෑ. එයා හිතන මේ හිතලුව ප්‍රകൃතිය කියලා. ඒකල ප්‍රകൃතිය සැක කරනවා. ඉතින් මෙයා ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් බවට පත් වෙන අවුරුදු 36 වෙනකොට බැඳලා නැහැ. පස්සේ මෙයා නාන්න ගිය වෙලාවේදී දකුණු වම් මොලේ ලේ කැටයක් නාර පුපුරලා ලේ කැටයක් හැදෙන නිසා දකුණු වම් මොලේ සම්පූර්ණයෙන්ම ක්‍රියාව විරහිත වෙනවා. හැබැයි මේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා අමාරු දැන් දෙක තුනකින් බේරිලා යාළුවෙකුට කොහොම හරි කතා කරගන්න සම්පූර්ණ මතක නැති වෙනවා. ඊට පස්සේ මේ එතකොට දකුණු මොලේ වැඩ. ඉතින් යා කියනවා වම් මොලේ වැඩ නැතරලා දකුණු මොලේට හිත ගියාම දකුණු මොලේ කොහොමද නිවන් දැකලාලු තියෙන්නේ. ඒක කිසි දෙයක් ගණන් ගන්න තු හිනා වෙනවා. මේ පැත්තේ දන්නවලු දැන් මට අන්තභාග මම මැරෙනවා මට මං ඉවරයි මගේ චරිතෙත් ඉවරයි කියලා දකුණු මොලේ හිනා වෙනවලු. එයාට ගාණක්වත් නැතිලු. තුම්පලක පොතේ ලියලා තිනවා ඔයා මේ මම බෞද්ධයෙක් නම් මම කියාවි මං නිවන් දැක්කයි කියලා. ඒ තරම්ම දකුණු මොලේ නිදහසෝ. ඊට පස්සේ මෙයා යාගෙම යාළුවෙක් මොලේ පල්ලා අර ලීකට අයින් කරලා අවුරුදු 8කට පස්සේ ආයෙ සනීප කරනවා. සනීප කරාට පස්සේ කියනවා මේ මොලේ හදලා පෙන්නන දේවල් වල රඟ. අපි මල්ලිට මේ මොලේ හදලා තියෙන දේ ප්‍රകൃතියද මේ තියෙන දේ ප්‍රകൃතිය කියලා වෙන් කරන්න බෑ ෂිසොෆීනියා කියන ලෙඩේ. මට නෑ. නමුත් මගේ මොළේ මේ ලේ කැටයක් ඇවිල්ලා හිර වුණාට පස්සේ එයා මට කරපු දේ නිසා මට පේනවා අපි මේ ජීවත් වෙන්නේ අපිට ජීවත් වෙන්න ඕන හිතාගෙන ඉන්න සිහින ලෝකෙක මිසක ප්‍රകൃතිය නෙවෙයි. ඒ නිසා මේ පේන කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඇති කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා ආර්යයන් වහන්සේලා කියනවා. පෘතජ්ජනයා කියනවා ආර්යයන් වහන්සේලාට පිස්සු මේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවායි කියලා. ඒකෙන් තමයි මේ භෞතික විද්‍යාව හදාගෙන තියෙන්නේ. බුදුහන්සේ කියන ඒ නිසා හරි ඔය තියෙන එකක් අරගෙන හොඳට බලන් හිටුවා මොකද වෙන්නේ කියලා ආනපන බලන්න ආනපන නැති වෙලා යනවා. පිම්බි වැකිලින් බලන්න ඒක නැති වෙලා යනවා. වම දකුණ බලන්න ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ආන මොකද ඒ ස්වාමීන් වහන්සේ කියලා. ඕක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ. ඔය තියනවා කිව්වට මොකුත් නැහැ. ඉතින් ඒකෝට පිස්සු. ඕනම දෙයකට එකක් අරගෙන ලන්ද පිටින් ගන්න එපා. එකක් කරන් එක දිහා දෙස බලාගෙන ඉන්න පුළුවන් තරම් වෙලා මොකද වෙන්නේ කියලා ඒක නැති වෙන එක තමයි වෙන්නේ. එතකොට දැන් ඒක තියෙනවද ඒක නැද්ද? ආන්නේ වගේ. එතකොට වෙන්නේ අර තියෙන දේ නැති වෙනකොට මනස අර හිතේ තියෙන ඔක්කොම වක්කාරේ ප්‍රක්ෂේපණය කර කර පෙන්නන. ඔන්න ඔය ටික සිද්ධ වෙනවලු මරණ මොහොතේදී අපේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් ඇතුළට ගන්න සංඥා සේරම කැපිලා යනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ ඥාන කැපිල යනවා. කැපිල ගියාට පස්සේ මොලේ මොකද්ද කරන්නේ? අර තියෙන දේ වමාරනවා. රූප පේන්න ගන්නවා, සද්ද හෙන්න ගන්නවා, ගන්ධ රස පහස යනවා. හැබැයි ලෝකෙට sannivedanaya කරන්න බෑ. එතකොට මොනවද එළියට එන්නේ? ඒකේ තමයි ඊගව ආත්ම වෙන්නේ. ඒතර බොක්කේ තියෙනවා එළියට එනවනේ. ඒ අල්ලන එක තමයි ගැරඩියෙක් දැක්කොත් ගැරඩි අම්මා කෙනෙක් ගිහිල්ලා උපදිනවා. බලු පෙට්ටක් දැක්කොත් ඒකේ කිරිපණුවක් කියලා උපදිනවා. මොකක් එළියට එයිද කියලා ෂුවර්ද? බුදුජානන්ත කියනවා ගාලා අරිනකොටම එළියට පයින්නේ මහගුණාද පැටියෙද්ද ගේට්ටුවේ හිටපු එකක් පැන්නයි කියලා. ඒ පිටිපස්සේ උන් තල්ලු කරනවා. ඉතින් අවසාන කර්මෙට මොකක් එයිද කියලා සමම් පිච්ච මලක් මතක් වෙයිද? රත්තරන් කැලලක් මතක් වෙයිද? කක්ක කැලලක් මතක් වෙයිද? බැල්ලියක් මතක් වෙයිද? ගැරන්ඩියක් මතක් වෙයිද? නැත්නම් ජපන් අම්මා කෙනෙක් මතක්. ජපන් අම්මා කෙනෙක් ගමුණොත් වීසා නැතුව ගෙලින්ම ජපානේ. අපේ ඉන්න ආමසු කෙනෙක් ඌ කියනවා මම ඔක්කොම පින්කම් කරන්නේ මොකටවත් නෙමෙයි මට ලබන ආත ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින් ලැබෙයි ඒ තරම්ම වීසා ගන්න මාවිල්ලු ජපන් කියන්නේ. ඉතින් ඔය පේනේවත් එක බලන්න භාවනා කරනට නිසින්ින්දී ඔහොමනම් අපි හදිස්සියකදී සුනාමියකට ගාලා මැරෙන වෙලාව වෙනකොට මොකක් මොකක් ඉස්සරහ තියේද? අතරගම දෙයියෝ ඉඳීද? මෛත්‍රී බුදුහාමරෝ මොකා මේද කියලා ගැම්මට කියලා තද වෙලා ඉන්න බෑන ඔන්න ඒ කුණු හර්පෙත් එක තමයි යන්නේ. ඉතින් කොහෙද මේ යන්නේ ගණන්කාරකම් හයියේ තියනකම් ආඩම්බරකම් සල්ලි තියනකම් තවත් මොකද්ද කරනකම් මේ ඔක්කොම මෙලවි යනකම් තමයි. එතකම් මේ නටන නාඩගමේ රංග දිහා බලනකොට අපි ඊගාව චිත්තක්ෂණේ කොහේ ගිහිලා උපදීත් දන්නේ. මේක ඉතින් හොඳට බලන්න නිසින්ින්දේ ඔය හැම දෙයක්ම රතුළුණු ගිරික පොත්ත ගලවනා වගේ එකට පස්සේ එකක් ගැලවිලා යන්න. එකක්වත් අල්ලන්න එපා. ඒක අමාරුයි. මොකද අපි ඉගෙනගෙන තියෙන්නේ අල්ලන්නනේ. අල්ලන්න නැති වෙන ගණික අමාරුයි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ මේක චිත්‍ර රූපයක්ද ප්‍රകൃතියක්ද කියලා කියන්න බෑ. ඒකට මේ ලෝකේ තියෙන හොඳම පොත තමයි concept and reality කියන පොත. හොඳට පහුගිය ටිකේ කරුකුරුන්ගේ ඥානසංශ සිංහලට දැම්ම පොත. ඒ ස්වාමීන් වහන්සේගම භාෂාවෙන් සයක කැමැති මං කියවන්න කියලා කියන්න. ඒක ඕනනම් තියෙනවා ඉන්ටර්නෙට් එකේ සංකල්ප සහ යථාර්ථය කියලා. එතකොට තේරෙනවා අපි ජීවත් වෙන්නේ මොන හීනෙකද? අපි ජීවත් වෙන්නේ මොන තරම් අවාගත්ත අපේම මනෝලෝකයකද කියලා. ඉතින් ඒලේ ඒක කැඩෙනවට අපි කැමති මට අරින්න මට දකින්න මගේ හීනේ. ඔච්චරනේ අපේ પરමාර්ථය. ඕකටනේ අපි මේ මැරෙන්න හදන්නේ. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. මගේ වැඩවලට ගිනි ගහන්න දෙන්න දෙන්න එපා. මගේ හීනේ මට ඉන්න දෙන්න. මගේ සබම්බුබුල ඇතුලේ මට ඉන්න දෙන්න කියලා නෙමෙයි නටන්නේ. කරුමෙට බුදු කෙනෙක් පහල කියනවා යකෝ තෝ ඉන්නේ සබම්බුබුලක් ඇතුලේ කියලා. එතකොට බුදු අහමුරත් ටිකක් තරහ යනවා. අපේ හීනේ බලා ගන්න දෙන්නේ. දැන් නිසනවනේ ටිකක් තරහයි. මුදර හීනෙන් අවදි කරලා දාන්න නිසා තරහයි. ඒක නිසා යථාර්ථ සහ සංකල්ප දෙක වෙන් කරන්න කිසි කෙනෙක්ගෙන් අහලා බෑ. ලෝකේ කිසිම පරිේශනයක් නැහැ. ඒ තරම්ම අපි ළඟ තියෙන අවිද්‍යාව නිසා අපි සංකල්ප යථාර්ථ කරගෙන යථාර්ථ සංකල්ප කරගෙන අපේ දෙවෙනි પરම්පරාවටත් මේ පචේ කියාගෙන මේ යන ගමනක් තියෙනවා. ඒ නිසා මේකට කියනවා යථා භූත ඥාන දර්ශනය. එහෙම නැත්නම් ඇති හැටිය දැකීම ඒ වගේම කියනවා යථාව දර්ශනය. ඒක තමයි ලෝකේ බුද්ධ ඥානසේ පටන් ගන්න තැන. ඇති දේ ඇති හැටියට දැකීම දැන් අපිට අපි ඉන්නේ මනෝ විකාරයක් දකිමින් ඒක ඇත්ත කියලා හිතාගෙන ඉතින් ඒක නිසා දිගටම ඔය විකාර රූප පෙන්නද්දී තමන්ගේ මූල කර්මස්ථානයේ මේ පාදක කරගෙන මධ්‍යන්නේ කරගෙන මේ ඔක්කොටම පේන්න ආරින් එකක්වත් විනිශ්චය කරන්න යන්න එපා එකක්වත් අල්ලගන්න යන්න එපා හීන නිමිති පලාපල කියන්න යන්න එපා යන්න ආරින් එක තමයි කරන්න තියෙන්නේ තෙරුවන් සරණයි ගරුතර හාමුදුරන් වහන්ස ඊයේ හවස මා ආනපාන සති භාවනාව වඩන විට ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සිනුදු වී වේගවත් ජලපහරක් මෙන් ගලා යන්නාසේ දැනුණා. එවිටම කයෙන් සිත ගැලවී යන්නාසේ దేవතාවක්ම දැනුණා. නැවත කයට සිත ඇතුල් වුණා. මේ හැම මොහොතකම සිත ඊතා සතිමත්ව පැවතුණා. මෙය ඉදිරියට කරගෙන යෑමට අවවාදයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. කොයිට ලක්ෂ කෝටි වාරයක් ඕක වෙන්න ඕන. මේ ඇඟට එනවා ආය යනවා. ආය එනවා ආය යනවා. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේ හිතට ඇඟේ ඉන්නවා වගේම ඇඟෙන් පිට හොඳට ඉන්න පුළුවන්. ඇඟේ ඉන්න තාක්කල් ඝර්ෂණය තියෙනවා, දැවිලි තියෙනවා, තැවිලි තියෙනවා, පරිලාහ තියෙනවා. ඇඟෙන් පිට වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට නිකන් නිකන් ඇඟට නිකන් කරප්පන් ඇවිල්ලා වගේ ඇඟ නිකන් මේ වක්කාරයට ඇවිල්ලා වගේ මේ හිත ඇඟෙන් නැතුව ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්න නිසා අපි නැවතත් ඇඟටම ගෙන්න ගන්නවා. මොකද අපි දන්න ක්‍රමයේ හැටියට මේ යකාට මේ විමානේ නැතුව ඉන්න බෑ. ඒ යකයි විමානේ එකට තියෙනවා. ගැඹුරුනස කියනවා නෑ මේවා තන්නේ කරව එහෙම එකතුවත් කැලි ටිකක් තියෙන්නේ. ඕන රූපේ ඉන්නත් පුළුවන්. ඕන වේදනාවෙ ඉන්න පුළුවන්. ඕන සංඥාවල ඉන්න පුළුවන්. ඕන සංස්කාරවල ඉන්න පුළුවන්. විඥාණයට ඕන විදිහකට යන්න. මේක දස දහස්වර කෙල කෝටි ලක්ෂ වාරයක් පෙන්නඳ මේ හිතේ තියෙන නිත්‍ය සංඥාව කඩලා යන. ඉතින් කොච්චර වෙලා කරන්න වේද කියන්න බෑ. නමුත් අපිට අනන්ත අප්‍රමාණ ඉදිරියක් තියෙනවා. නැවත නැවත දහස්වර හිතට ඉnderින්ද යnderින්ද ඉnderින්ද යnderින්ද ඒකට තේරෙයි මේ කය නැතුව ෂෝක් එකට මේ හිතට සතුටින් ඉන්න පුළුවන් කොච්චරද කියනවනම් දැන් ওই භාවනා කරන ගියෝ ඉන්නේ මෙහේ ඒගොල්ලෝ නැති වෙලා දැන් ගෙවල් වල මිනිස්සු කොච්චර ජොලියේ ඉන්නවද කියලා හිතන්නකෝ. මේ හොල් මං ගෙදර හිටියානම් මල කචල්නේ. අරකටත් ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා. මේගොල්ලෝ ගෙදරින් පිට වෙච්ච ගමන් ගෙදර මිනිස්සු හරි සන්තෝෂෙන් ඉන්නවා. දවස් 10 රිට්‍රීට් වලට හරි කැමති. මේගොල්ල නෙමෙයි ගෙදර කට්ටිය. මේ මේ මේ හොල්මන් ටික ගෙදර නැත්තම් මම හිතන්නේ වාතිකාරාම වලත් දැන් හරි සන්තෝෂෙන් ඇති මෑණිවරු නැති හින්දා. හිටියොත් කචන්නේ හිටියොත් වලියක්. අරකට ඇඟිලි ගැව්වා මේකට ඇඟිලි ගැව්වා. ආන්නේ වගේ මේ විඥානේ ගිය දවසේ හිතෙන් තමයි වෙන්න කයෙන් කයත් හරිය සතුටින් ජීවත් වෙනවා. විඥානයත් බොහොම සතුටින් ජීවත් වෙනවා. අපි හිතන්නේ නම් මේ දෙන්න එකට එක නැතුව බෑ කියලා. භාවනාවේදී ඒකට විකල්ප පෙන්නවා. එතකොට ප්‍රශ්නයක් අහුවොත් කියන්න තියෙන ඕක ලක්ෂ කෝටි වාරයක් වෙන්න ආරින්. වෙන්න ඇරලා හිතට වද්දලා දෙන්න ওই යකාට ওই විමානේ නැතුව ඉන්න පුළුවන් කියලා. ගරු සාමින් වහන්ස මෙම භාවනා වැඩමුළුවට පෙරමා මෙවැනි වැඩමුළු සඳහා සහභාගී වී නොමැත. පරයන්ක භාවනාවේදී මීට පෙරත් මෙහිදී සිත නිතරම විසිරී යන බව දැනුනි ඇත. කෙසේ හෝ සතියෙහි සිටින විට හුස්ම සාමාන්‍ය වේගයෙන් පටන්ගෙන ටික ටික අඩු වී අඩු වී යන අතර එය මාහට පමණක් දැනෙන ආකාරයට පත්වන විට මාහට නොදැනුවත්ම නින්දකට පත්වෙන බව දැනෙන්නේ මේ. ආයත් ඒ වාක්‍යය කියන්නේ ටික ටික අඩුවේ අඩුවේ යන අතර එය මාහට පමණක් දැනෙන ආකාරයට පත්වන විට මාහට නොදැනුවත්ම නින්දට පත්වෙන බව දැනෙන්නේ මේ. නැවත නැවත උත්සාහ කළත් වෙන්නේ එයමයි. සක්මන් භාවනාවේදී සතිය පිහිටවා කොපමණ සක්මන් කළත් මාහට කිසිදු වෙනසක් දැනී නැත. සිත වෙනතක ගියත් නැවත කොපමණ සතියෙහි සිටින්න උත්සාහ කළත් නැවතත් යන්නමයි බලන්නේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් මා ඉල්ලා සිටින්නේ මේ පැහැදිලි කර දෙන ලෙසටයි. ඔබ මේකේ අන්තිම වාක්‍ය විතරක් ගත්තොත් සක්මන් කරන්නේ හරි ප්‍රകൃති මොකද අත් දෙක අරගෙන තියෙන්නේ ඇත්ත එක වහගෙන ඉඳගෙන ඉන්නව නෙවෙයිනේ. ඒක ඉන්නකොට පේනවා මේ හිත කොච්චර වුණාකමෙන් ගත්තත් සතිය පිහිටවන්න වම දකුණ කියලා ආය යනවා. ඉතින් මේකේ නොකිය වෙන පැත්තක් තියෙනවා කොච්චර හිත පිට ගියත් ආපහු එනවා. ඉතින් හිත පිට යනවා කියලා කනගාටු වෙනව වෙනුවට පිට යන යන සැරේ ආපහු එනවා කියලා සතුටු වෙනවා නම් හරි ජොලියනේ වැඩි. ඉවරනේ. මේ දීපෙක්කන කැමති දත උසන්නේ. ලස්සන මතු කරලා දෙන්න පුළුවන් සභාවට. අපි මේ නරක පැත්ත බලවලා අකුසල් සමාදාන වෙන ඇදිත් ඒ හැම අකුසලේදීම පිටගිය හිත නැවත ඉන්න බෑ නැත්නම් බහන කරන්න බෑනේ. ඒක ගැන කවදාවත් අපි කතා කරන්නේ නැහැ. මම ඊ ධර්මදේශනාවේ පුළුවන් තරම් වෙලා ගත්තා. මේ පිට ගියාට පස්සේ නැවත එන එක ගැන විතරක් බලන්න. ඒකෝට තමයි නිවන් දකින්න කියන්නේ. නිසා මේ ලියපෙකන කැමැතිද කියන්න මේ හිත පිට ගිය වෙලාවේ ගෙන්නගෙන ගත්තා දාපව් ඉබේ ආවද කියලා කට උත්තර දෙන්න කැමැතිද කැමති නම් අත උසන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට ඒ මං අන්තිම වාක්‍ය විතරයි ගත්තේ ඊට ඉස්සලා තියෙනවයිත් ගත යුතු දේවල් තියෙනවා නමුත් පිට යනවා කියලා කනගාටු වෙන මිනිස්සයාට මම ඉල්ලීමක් කරනවා පිට යන හැම සැරේම 100ට 100ක්ම ආපහු එනවා. එන එක ගැන සතුටු වෙලා එක වාක්‍යයක් ලියන්න බෑන්ට ආපහු හිතේ නැහැටි. නිවන් දැක්කා අපි කවදා ලියයිද? හැමදාම අඬව ගාගෙන හැමදාම චල්චුරු ගාන හැමදාම පශ්චාත්තාපෙල හැමදාම හීනමානෙන් කතා කරාට පිටේ යනවා එනවා නම් යන්නේක කනගාටුවක් නම් එන එක සතුටක් එච්චරයි ඒකේ තියෙන තර්කේ පුළුවන් ද අපට පිට ගිය හිත නන්නත්තර වෙච්ච හිත දහපදුරාව ගිය හිත නැවත අරමුණට එන එක පිළිබඳ එක වාක්‍යයක් ලියන්න බලන්න තමන්ගේ පෞරුෂත්වයට කොච්චර වෙනසක් වෙනවද කියලා. ඒකයි කමඨාන සුද්ධ කරනවා කියන්නේ ඒ නිසා මම අනිත් දවසේ කියනවා ඒක නට මේ වාක්‍යයට තාප එක වාක්‍යයක් එකතු කරන්න සතියට ගත්ත හිත පිට යන එක නම් වළක්වන්න බෑ ඒක හරි. නමුත් අසතියෙන් හිටපිට සතියට ඒම පිළිබඳව නිරීක්ෂණය කරලා එක වාක්‍යයක් ලියන්න පුරුදු වෙන්න ඒක තමයි සක්කෝ කියන්නේ හැකි සංඥාව කියන්නේ ඊට පස්සේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස ආනපාන සති භාවනාව ආරම්භ කර ටික වේලාවකින් ගන්නා හුස්මට වඩා හෙළන හුස්ම සියුම් බව දැනෙනවා. ගන්නා හුස්ම ඊට වඩා රළු බවක් දැනෙනවා. ටික වේලාවකින් මේ දෙකම නොදැනී යනවා. පහළ සිට ඉහළට කැරකුවෙමින් එසවෙන කිසියම් ශක්තියක් හිසට දැනෙනවා. මේ අතර හිස දෙපසට බරවීම බොහෝ වේලාවක් තිබී කිසියම් අවස්ථාවක නවතිනවා. මෙසේ ආනපාන සති සිදුවත් සක්මන් භාවනාවේදී එසේ වන්නේ නැහැ. ගත් අරමුණෙහිම සිහිය පිහිටවා සිටින අතරතුර ආනාපාන සතියේදී මෙන්ම සිත වෙනත් අරමුණු ගන්නවා. එසේ වුවත් නැවත සිහිය පිහිටවා ගත හැකි. එහෙත් සමාධිමත් බවක් දැනෙන්නේ නැහැ. සක්මන් භාවනාවේ සාර්ථක හෝ අසාර්ථක බවට එහි වේගය ද බලපානවාද කරුණාවෙන් මේ පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම ප්‍රථම වතාවට භාවනා වැඩසටහනකට පැමිණි ආධුනික කෙනෙක් ඔය ඇත්තටම සක්මන් භාවනාදී හෝ පරියංග දෙකටම එකයි සතිය අඛණ්ඩභාවයේ හෝ නැත්නම් සතියට තියෙන නැදකම තමයි තමන්ගේ සාර්ථකත්වය වෙන්නේ ඒ නිසා වෙන්දට වැඩිය පියවර ගාණක් සතුටුමත් වෙන්න පුළුවන් නම් වෙන්දට වඩා සත්‍යමත් වෙන පියවර පිළිබඳ විස්තර දැනගන්න පුළුවන් නම් ඒක තමයි දිනුව කියන්නේ වේගෙන් යනවද හිමීට යනවද දුර බලනවද ළඟ බලනවද ඒක නෙවෙයි ඔක්කොම ගණ්ඩ සත්‍ය වැඩිවීමට ආධාරකයක් පිණිස එච්චරයි මේ සක්මන් භාවනාව ගැන කියනකොට කියන්න තියෙන්නේ මේ ආනපාන සති භාවනාව ගැන කතා කරනකොට කියනවා යම් කිසි කෙනෙක් ආවේග බරව අම්මා මැරිලා දරුවා මැරිලා ඉන්නවනම් එයා පිටිපත් හෙලන හුස්ම ගන්නවා. ඒ කියන්නේ තද ආතතියක ජීවත් යම් කිසි කෙනෙකුට හිත සැහැල්ලු වෙගෙන එනවනම් පිටකරන හුස්ම දීර්ඝව හිමීට යන්න පටන් ගන්නවා. ගන්න හුස්මත් අතීතයේ පිටවෙන තද බලාපොරොත්තු ඇතුව ඉන්නවනම් යාර හුස්ම අල්ලන එකයි කරන්නේ. ඉතින් එක එක්කත් වයින්හන් අදිනවා මිසක් හුස්ම අදින්න දන්නේ නැහැ. අන්තික ඒ ඒක දිහා බැලුවොත් මෙතන වීදුරු කෑල්ලක් තියලා භාවනා කරනට ඇරලා විදුරු කැල්ලක් තියලා බැලුවොත් ඒකේ වදින දුමාරේ පාටින් කියන්න පුළුවන් මේ මිනිස්සේ ආතතියක ඉඳලා පිටවිමින් ඉන්නවද ආතතියක් ඇති කරගෙන ඉන්නවද ඒ නිසා අපි ඒක එක හුස්මක් හරියට දැනගත්තොත් අපේ සම්පූර්ණ කේන්දරය බැලුවා වගේ. ඉතින් ඒක කොච්චර වෙනස් වෙනවද කියලා බලන්න බලන බලනකොට එක්ක දිග හුස්මක් එක්ක කෙටි හුස්මක් එක්ක හුස් ඇතුළ වෙනවා දිගයි පිට වෙනවා කෙටි එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමහරලාට සම්පූර්ණ මේ දෙක 100%ක්ම සෞඛ්‍ය සම්පන්න වෙන්නේ හුස්ම නතරුණා වගේ දැනෙන වෙලාවට. අනික හැම වෙලාවෙම විකෘතියක් තියෙනවා. ඉතින් අපි මේ ආනපන සතියෙන් කරන්නේ විශේෂයෙන්ම චතුත්ථ ධ්‍යාන භාවනාව කියලා කියන එකට සමත භාවනාවේදී හුද්දටම දැනදෙනී ගන්න මේ මයිනා මාදිරයද ගන්න හුස්ම අන්තිම නොදන්න මට්ටමට යනකොට Tamanට තේරෙනවා ගනුදෙනුවක් වෙනවා දැනෙන්නේ ඒක අපිට පේන්නේ ගනුදෙනුවක් වෙන්නේ නැහැ වගේ. නමුත් ගනුදෙනුවෙන් මැරෙන්න එපායි. මැරෙන්නේ නැහැ. අන්න එතනදී කය හිතයි වම් මොලේ දකුණු මොලේ ආතතිය ඔක්කොම පළවෙනි වතාවට ජීවිතේ සමතුලනයකටපත් වෙනවා. ඉතින් ඒක හරි බයක් අපට. හුස්ම නැති වෙච්චාම මේ ඔෆිස් එකේ ඔක්සිජන් එහෙම ගෙනාවුවා තියෙනවද හදිසිය හුස්ම ගන්න බැරි වුණොත් එහෙම දැන් වතු පිටි වලට යනකොට මැරෙන්න ඉඩ තියෙනවනේ ස්පිතාලට යන එක. ඔක්සිජන් ගෙනත් යන්න ඉන්නවා මොකද හුස්ම ටික නැති වෙලා ගියේ. තුංග දෙනෙක් කියනවා ස්ටාර්ට් කරපු කාර් එකක්වත් තියෙන්න ඕන ඩ්‍රයිවරුත් ළඟ ඉන්න ඕන. බැරිලා හුස්ම ගන්න එහෙම අමතක වුණොත් වැඩේ කොට උඩ යනවා. ඒ වුණාට වැඩේ කවදා හරි ජීවිතයේ සමබර භාවයටපත් වුණා සෞඛ්‍ය සම්පන්න වුණා තමන තමයි මෛත්‍රී කරුවයි කියලා කියන අර හුස්ම ටික ඇඟට නොදැනෙන මට්ටමට යන වෙලාවේ. ඉතින් ඒක නිසා කියලා තියෙනවා මේ අවුරුදු 104ක් වයස් වෙච්ච ඇමරිකන් කාර්යයේ ඌ තාම කම්පියුටර් වැඩ කරනවා ඌ ලියනවා මේ අපේ ජීවිතයට සම්බන්ධ ඉලක්කම් 75කට ගණන් ගන්න එපයි කියලා. වයස කොච්චරද බ්ලඩ් ප්‍රෙෂර් එක කොච්චරද කොලෙස්ටරෝල්ද ඒවත් හත පහකට ගණන් ගන්න එපා මේ ගණන් ගන්න නෑ කියන හුස්ම දිහා විතරක් බලන්න කියලා මම මෙච්චර කල් ජීවත් වුණේ ඒක නිසා ওই මිනිස්සු මගේ ඔළුවට දාන්න ගියාට බැංකුවේ ගිණුම මෙච්චරයි පොලි අනුපාතය මෙච්චරයි උද්දමනය මෙච්චර මම එකක් ගණන් ගන්න මම බලන්නේ හුස්ම ටික විතරයි ඒ නිසා මට ජීවිතේ කිසි බරක් නෑ ඒකල අන්තිම වාක්‍යය ලියනවා ඒ පිට වෙන හුස්ම විතරක් බලන්නේ බුදුරජාණන්සේ Nirodhe බලන්න කියපු කතාව එහෙම අර සුද්ධා අවුරුදු 104ක් ගිහිල්ලා මැරෙන්න ඉස්සලා ඉන්න ජනතාවට කියනවා උඹට තියෙන වටිනාම දේ හුස්ම මේක අමතක කරන නිසා තමයි සංසාරයක් වද විදින්නේ කවදා හරි මේ හුස්ම පොද මුළු ජීවිතේම වටින දේ විදියට බලන්න ගත්තොත් ඒකේ නිවන තියෙනවා ශරීරයට අවශ්‍ය කරන සෞඛ්‍යය තියෙනවා මනසට අවශ්‍ය කරන සෞඛ්‍යය තියෙනවා අපි මේ හුස්ම ගන්න එක අමතක කරලා දරුවන්ගේ සැප දුක් බලනවා. අම්මා අප්පගේ සැප දුක් බලනවා. දේශපාලනය කරනවා. ජාතිය තනවඩන්න හදනවා. gedittu මරගාති. ජනසී කියනවා ඔය ඔක්කොම තියේදී පිට වෙන හුස්මයි ඇතුළේ හුස්මයි පොඩ්ඩක් බලන්න හිටපන්. මේක හම්බ කරන්න තමයි ගිය ආත්මේ කඹරව්වේ මේ මනුස්සකමක් ගන්න. දැන් කඹුර ලබාගත්ත මනුස්සකමේ ගෑනු පිරිමි ගැන කල්පනා කරනවා පිරිමි ගෑනු ගැන කල්පනා කරනවා වස්තුව ගැන කල්පනා කරනවා අරකයි මේකයි හුස්ම පොද අමතක මේ වගේ ස්ටඩි කරන ගත්තොත් මේ හුස්මේ මොකද වෙන්නේ කියලා මේ හුස්මෙන් පුළුවන් අන්තිමට Tamanට ශරීරය රත් කරන්න පුළුවන් සීතල කරන්න පුළුවන් ඕන දෙයකට හරවන්න පුළුවන් ශක්ති ගන්න පුළුවන් වෙන්නේ මේ හුස්ම හැසිරවීමෙන්. නමුත් අපි අපි වෙලා තියෙන හුස්මෙන් අපි හැසිරලා තියෙන්නේ. අපිට හුස්ම හසුරව ගන්න බෑ මොකද ඒ තරම්ම අපි ඒක කුණු කුරේට දාලා තියෙන නිසා හොඳට බලන්න මූණට මූණ දාලා හුස්ම තියෙන වෙලාවේ තමන් කොච්චරක් තමන්ට අනුකම්පා කරනවද කියලා. තමන්ට තමන් ගැන මෛත්‍රියක් තියනවද කියලා. එහෙමනම් එයා මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන රැල්ල පිළිබඳව ආරේ පිළිබඳව ක්‍රමයේ පිළිබඳව පුදුමාකාර ගෞරවයක් දක්වාවි. ඒක තමයි එතකොට බුදුන් දකින්නවා කියලා කියන්නේ. අතිපෝජනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි. අද උදෑසන පරයන්ක භාවනාවේදී සුසුම් රැල්ල යාන්තමට වගේ දැනෙමින් සුවසේ වේලාවක් හිටියා. ඊට පස්සෝ එක වටේට සුදු පාට මැද කළු පාට දෙක වටේට කළු පාට මැද සුදු පාට ගොරෝසු වනයකට කෙටි දුරක් ගියා. ආරම්භය එසේ වුවත් ටිකක් මැදට යනකොට දෙපස ගස් එකම වර්ගයක එකම උසක් පිළිවෙලකට තිබුණා. අතරින් පතර මැෂින් එකකින් සකස් කළා වගේ. තනබිම් තනින් තන තිබුණා. පාර එක සමාන්තරව තිබුණා. ගස්වල උස් පමණයි තිබුණේ. ගස්වැල් පමණයි තිබුණේ. කිසිම සතෙකු නෙත ගැටුනේ නැත. පරිසරය ඔය විදිහට දකිමින් සුවසේ ඉදිරියට ගියා. දාණයට බෙල් ගහනවා ඇසුණා. එම අවශ්‍යතාවයට වඩා ගමන ගියා. අද දවසේ අද දවසේ මේ වන තුරාම පැහැදිලි පහසු කාලයක් ගෙවුවා. කරුණාකර මේ පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය දි හීනක් දැක්ලා තියෙනවා. ජොලියේ හීනක් දැක්ලා තියෙච්ච තමයි කියන්නේ වෙන මොනවා කියන්නේ. මම කමටහන් සුද්ධ කරලා පන්දිසෝන්සිට කිව්වා මේවයි භාවනා කරනකොට කහ පාට දැක නිල් පාට දැකයි කියලා ඉතින් මම හරි සන්තෝෂෙන් ලියනවා. ට්‍රාන්ස්ලේටර් ඉංග්‍රීසියට දාන්න දාන්න මට තේරෙනවා මූණ ටිකක් සවුත් වේගෙන යනවා. ඉතින් ඔක්කොම නඩ කිව්වා එරිලා ඉන්නේ කියන්නේ කිව්වා. ට්‍රාන්ස්ලේටර් කතා කරනවාට කිව්වා වහන්සේ එරිලා ඉන්නේ කියන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ මඩේ එරිලා. අර දකින්න හැමදේම අල්ලගෙන ඒකට කියනවා ඇතුළත නතර වෙනවා කියලා. මේ භාවනාදී දකින්න හැමදේම සුදුසු දේවල් දැකපු ගම අපි ඒකේ ගිල ගන්න. ඒතකොට මේ භාවනා කරන බවක්වත් මූල කර්මස්ථානේවත් සතියක්වත් මොකුත් නැහැ. මේ වනයේ ඝන කර්ම කලාපීය වනාන්තරද, කේතුදර වනාන්තරද, ඉන්න සත්තු, උස සත්තුද, පොඩි සත්තුද ආර ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග දිගේ කකා කකා යනවා. රාත්තල් ගාන මතක නැහැ. ඒකල මගිනුත් අහනවා සන්ත සෝක්ද කියලා. හොඳයි හොඳයි කියලා මාත් කියනවා එතකොට. තව දිනක් කියවන්නේ. තව තියෙන සංතහ. ආ ඉක්මන් දැන් ඒ රයිචරයි කියන දේ නිසා මේකත් කියන්නේ එරිලයි කියලා කියයි. අතිපෝජනීය සාමින්වහන්ස 21 වෙනි දින මෙම වැඩසටහන පැමිණීමට පෙර කාල සීමාවේ කෙලස් වලින් පීඩිතව අසරණව සක්මනේදී ඇතැම් විට පරයන්කේදීත් ඇතැම් විට අන් ඉරියව්වලදීත් විටින් විට සසර බිය දැනි අඬන්නට පවා උනේමි. පින්බල මහිමෙන් 21 දින මෙම වැඩසටහනට සහභාගී වෙමි. 22 23 දෙදින තුල ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා මටම දේශනා කරන ලද්දක් දැයි හැඟුණි. හොඳින් සවන් දෙමි. ධර්ම දේශනා අවසානයේ මහත් අස්වැසිල්ලක් ලත් දෙමි. ධර්ම ගෞරවයෙන් උපන් සංවේගයට දෝ netකට කඳුලක් එනවද සතිය පිහිටුවා ගතිමි. සක්මන හා පරිසරයේ පරයන්ක භාවනාවට අමතරව අනෙක් කටයුතුද සිහියෙන් සිටීමට උත්සාහ කරමි. පරයංක භාවනාව මූලික අරමුණ පිම්බීම හැකිලීමයි. පරයංකේ හිඳ ඉරියව් දකින විට අරමුණ දැනේ. එසේ විටක රළු රළුවත් විටක සියුම්වත් දැනේ. එම අරමුණ නොදෙනී යන අවස්ථාවද අත්විඳිමි. එවිට කයේ සැහැල්ලුවද තදගතියද මෙනෙහි කළමි. මේ අතර සිතවිලිද මතකයන්ද සිතට අරමුණු විය. නැවත පිම්බීම හැකිලිම අරමුණද විටින් විට අරමුණු විය. ඊයේ සන්ධ්‍යාවේ 3ට පෙර භාවනාවේදී මූලික අරමුණේ සිහිය පිහිට වෙමි. අරමුණ මුලින්ම නොදැනී දැනුනි. පිම්බීම දිගයි පැහැදිලි. හැකිලීම කෙටි. අරමුණ ක්‍රමෙන් කෙටි වූ අතර වේගවත් විය. පසුව සියුම්ම කෙටි කාලයක් නොදැනී ගියේය. කය සැහැල්ලු අතර දැනීමත් නොදැනිනි. සිහිය નિરાයාසයෙන්ම සිව් දෙසට යොමු විය. පුරාපයක් පමණ සිත බලා සිටීමට හැකි විය. මූලික අරමුණ හෝ කයෙහි දැනෙහිම් නොදෙනිමි. සිතට එන අරමුණු ඉතා පැහැදිලිය. ඒ අතර ආශාව සියුම් පැමිණි දේශය සිත් සැකයන් හා මානය වැනි ක්ලේශයන් මනාව හඳුනාගත හැකි වූ අතර નિરાයාසයෙන් ඒවා යන්න විය. විටින් විට භාවනාවෙන් නැගිටින්නට සිත් පහළවත් නින්ද එයද සිතවිල්ලක් ලෙස දුටුවෙමි. එබැවින් සවස පරියංක භාවනාවේ පැය එකහමාරක් පමණ කාලයක් ගත කෙලිමි. තවදුරටත් රැඳී සිටිය හැකි මොත් සිත මනාව පරියංක භාවනාවෙන් මිදුනිමි. සක්මන වම දකුණ හා ඔසවනවා, තබනවා, පියවර දෙකක් සක්මන් කරන්නෙමි. පතුලේ ස්පර්ශවන ස්ථාන, තද ගතිය, සීතල ගතිය බරගතිය හඳුනාගතිමි. ඇතැම් විට මුළු ශරීරයම ඉදිරියට ඇදෙන බව දකිමි. එවිට බොහෝ විට දැනෙන්නේ මස් නැති සැකිල්ලේ අනුරුවකි. ඇතැම් විට નિરાයාසයෙන් සක්මන් වන අතර ඇතැම් විට කය ඉදිරියට ඇදෙන්නේ නැති අවස්ථාද ඇත. සක්මනේ දෙකලවරදී අවධානය දැඩිව ඇති නිසා වෙනත් අරමුණු වලට සිත යොමු වීම අඩුයි. සක්මන මැදදී ඇතැම් විට සැහැල්ලුව නිසාද වෙනත් අරමුණු දෙක තුනකට සිත දුවයි. සතිය තුලින් ගොඩනැගෙන එකඟ සිත කෙලෙස් වලට ඇති එකම විසඳුම් බව අද්දුටිමි. තව තවත් සතිය ගොඩනගා ගන්නත් භාවනාවේ ඉදිරියට යන්නත් අවංකව උත්සාහ වෙමි. සිතට සහනයක් ගෙන දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධම්පද උපදේශ අනුශාසනා තව දුරටත් ගෞරවයෙන් අපේක්ෂා කරමි. පූජනීය නායක ස්වාමීන් වහන්සේට මෙය අත්භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා. ඔය මේක දිගට පවත්වන එක තමයි ඉතින් අනා කාර්තරකින් තොරව පාත්තකරන එක තමයි කළ යුතු අනුග්‍රහය. ඒ නිසා ඉක්මන් වෙන්නත් එපා. කුසීත වෙන්නේ නැතුව බාධාකින් තොරව පවත්වන්න උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉඳගෙන සිටින ඉරියව්වට සිත ගනිමින් සතිය පිහිටුවා ගන්නෙමි. පසුව කය දෙස බලා සිටීමේ කය සැහැල්ලු වී වෙනදා මෙන් ඉස්සරහාට පාවෙමින් යන බව දැනුණද එය මම නොකරන දෙයක් බැවින් ඒ ගැනද අවධානය නොගෙන බලා සිටීමේ අස්වාස ප්‍රස්වාස නොදෙනී පපුව තද වී ගලක් මෙන් දැනුණු අතර කඳෙන් ඉහළ කොටස වාගේ මාගේ නොවේ යයි හැඟුණේ මට කිසිම ක්‍රියාවලියක් පාලනය කළ නොහැකි බව දැනුණු නිසාය. උකුලෙන් පහළ කොටස පාවෙන ස්වરૂපයක් දැනුනි. දරුණු වේදනාවක් දැනුනේම නැත. උකුල හා දෙපා වෙන් වශයෙන් නොදැනුණු අතර එකම කොටසක් ලෙස දැනුණා. අසතුටක් හෝ සතුටක්ද වේදනාවක් හැඟීමක්ද සිතට දැනුනේ නැත. මුළු කයම සැහැල්ලුවෙන් පැවතුණු අතර ඇස් යාන්තමට පිය වී තද වී තිබුණද භාවනාවෙන් ඉවත් වී ඇස් අරිනතුරු ඇස් ඇරීමට හැකියාවක් නැති බැවින් වෙන දේ බලාගෙන සිට දැඩි අදිෂ්ඨාණයෙන් පරයන්කෙන් නොනැගිටිමි සිතා තුරුණුවට ජීවිතේ පූජා කර බලා සිටියෙමි. පාවෙමින් තිබුණු උඩුකය නතර වී තිබුණි. දන හිස හා කකුලක වේදනාවක් දැනුණු අතර හිසේ වේදනාවද දැනුනි. ඒ වේදනාව විඳ ගනිමින් බලා සිටියෙමි. ගෞරවනීය ලොකු සාමින් වහන්ස. භාවනා වැඩමුළුවේදී ශරීරයේ එය විස්තර කිරීමට නොහැකි තරම් දැඩි වේදනාවක් දැනුණද පරයන්කෙන් නැගීමට සිත් පහළ වුණේ නැත. ලොකෝ ප්‍රාශ්වාසය සමග ගැස්මක් ඇති වී පියවි සිහියෙන් සිටීමට සිටීමට දෑසින් කඳුළු ගලා ආවා. අද දින පරයන්කේ වාඩි වූ පසු ටික වේලාවකින් වෙනදා මෙන්ම ශරීරයේ හුස්ම නොදෙනී පරයන්කේ සිටි විලාසයෙන්ම විලාසයෙන්ම ඇටකටු වලින් සමන්විත මුහුණක් හා ලොකු කටක්ද උර හිස් අත් ඇට සැකිල්ලකින් රූපයක් මා සතිමත්ව හිඳින ඉඳ සිට තැනම ඒ ඉරියව්වෙන්ම අත් දෙක තබා තිබූ විලසින්ම ඇටකටු වලින් සමන්විත වී තිබෙන බව සතියෙන් බලා සිටියෙමි. නමුත් ස්වාමින් වහන්සේ ඇඟට තද වී ඇති යමකින් බැඳ තබනවා ඇති නිසා මාහට මහත් වේදනාවක් වේදනාවක් තදවීමක් සෙලවීමට බැරි බවක් දැනුනි. මේ වේදනාවද තිබු නැත් නැගිට යෑමට සිත් වූයේ නැත. මේ වේදනාව තිබුණද නැගිට යෑමට සිත් වූයේ නැත. නිවැරදි මඟ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සතිය පිහිට ගබන් කයේ ඔයගේ විලෝපන රාශියක් පේනවා. ඒක ඔක්කොම සතිය පිහිටෝ බවට ලකුණු. එහෙම නැත්නම් සතියට නිමිති කරගෙන යන්න පටන් අරගත්තොත් ඒවට තියෙන බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට මේ ධාතු ගුණ ඇඟ තද කරනවා හොල්ලන්න බැරුව වෙනවා සමහරට වණවන්න පටන් ගන්නවා නිකන් මේ සුලිසුලන් වගේ සමහරට පොළොවේ ගිල්ලනවා සමහරට පා කරනවා ඒ වගේ ධාතු ගුණ පේන්න පටන් අර ගන්නවා ඉතින් ශරීර ආසාව තියෙන එකනට බයක් ඇති වෙනවා මේ ධාතු ගුණයි පේන්නේ කියන එකනට සතුටක් ඇති වෙනවා ඒ නිසා ඒක අපේක්ෂා කරගෙන යන කෙනාට බයක් එන්නේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන් අනිත්‍යයි වෙන්න තියෙන දේ බලාගෙන යන්න එතකොට පේනවා භාවනා කියන එකේ ධර්ම සජීවී සක්‍රීය දෙයක්. අපිට අර අනුග්‍රහ කරන්න බැරිකම නිසා අපි ඒකට පොළු දානවා. පොළු දාන්න නැතුව මේකට යන්න ඇරියොත් බොහොම ඉක්මන් වැඩි. ඒ නිසා මේවට අනිත් දවසේ ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය සාමින්වහන්ස සක්මන් භාවනාවේදී පාදයේ යටිපතුලට දැනෙන දැනීම් දකිමින් ටික වේලාවක් ගත කළ හැක. නමුත් මද වේලාවකින් අරමුණ කෙරෙහි කම්මැලි ස්වභාවයක් දැනේ. එවිට අතීත අනාගත සිද්ධීන් හෝ වෙන කෙනෙක් තැනක් ගැන සිත සොයන බව වැටහේ. සිත භාවනා අරමුණෙන් පිට ගියද වෙනස් සිතවිල්ලක් කෙරෙහි සිත යාමට ප්‍රථම ඒ බව මට වැටහේ. නමුත් සෑම විටම එසේ නොවේ. ගරු ස්වාමින්වහන්ස මාහට සක්මන් භාවනාවේදී ශබ්ද රූප වඩා භාවනාවට බාධා කරනු ලබන්නේ නොයෙකුත් සිතුවිලිය. නොයෙකුත් ජීවිත අත්දැකීම. නමුත් ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඒ ගැන දේශයක් නොකර නැවත භාවනා ආරමුණට සිත ගැනීමට වෙහෙසිමි. පරයන්ක භාවනාවේදී ශබ්ද වලින් භාවනාවට සිදුවන බාධා අඩුය. පැයක කාලය ආසන්නයේ ඉරියව් වෙනස් නොකර සිටිය හැක. නමුත් එම නමුත් මට නාසයේ හුස්ම හෝ උදරයේ පිම්බීම හැකිලිම නොදැනේ. සමහර වෙලාවට ශරීරයේ සියුම් ගැස්මක් ලෙස හුස්ම දැනේ. නමුත් පෙර දිනකදී තුන් හතර වාරයක් පමණ නාසයේ හුස්ම ඊටාම හොඳින් නාසයේ දිගේ ඇතුළටත් නාසයේ දිගේ පිටටත් එනවා දුටුවෙමි. එදා මට මහත් සතුටක් දැනුණා. නමුත් ඊට පසු කිසිම දිනක මට එය දැනගත නොහැකි වුණා. මම භාවනා කිරීම ආරම්භ කර දැනට මාස 4ක් පමණ වෙනවා. පරියංක භාවනාවේදී සක්මන් සක්මනේදීත් මෙන් ජීවිත අත්දැකීම් සිතට නොයන අතර කයට සිත යොමු කරගෙන සිටින විට සිහින මෙන් සිහින මෙන් යම් යම් දේ පෙනේ. හුස්ම නොදැනෙන නිසා අරමුණක් නොමැතිව සිටින නිසා මෙසේ වෙනවා යයි මට සිතේ. මුල් පැයක කාලයට මෙසේ සිදුවේ. නමුත් මට නිින්ද ගියාදැයි හරි හැටි නොදැනේ. ෂණයකින් සිහිනය අවසන් වන අතර අවසන් වූ පසු මා සිහිනයක් දුටු බව දැනගතිමි. එසේ වන්නේ මා සිහිනයක් මෙන් යමක් දකින අවස්ථාවේ සතිය නැති නිසාද? භාවනාව නොවැඩුණද මම කෙසේ හෝ පරයන්කෙන් විනාඩි 45ක් පැයක් පමණ ආසන්න වෙනස් නොකර නිසල්මනේ ආසනය ආසනය වෙනස් නොකර නිසල්මනේ ගත කරමි. මා කුමක් කළ යුතුදයි කරුණාකර පහදා දෙනමින් ඉල්ලා සිටිමි. යන විදිය හොඳයි ඒකේ ප්‍රශ්නයක් නැහැ නමුත් හැකියාවක් තියෙන නිසා ආනපන බලන්නත් එපා පිම්බිමගෙන බලලා ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඉන්න ඉරියව්වට හිත දාන්න ඒක නිකන් මේ හරක බැඳලා තියෙන කණුව වගේ කය තියාගන්න මේකේ මුල් හරියේ තියෙන විදිහට භාවනා කරගෙන යනකොට මගේ හිත දැන් පිට යන්න හදනවා මගේ හිත වෙන දෙයකට යන්න හදනවා වෙන කෙනෙකුට යන්න හදනවා අතීතයට අනාගතයට යන්න හදනවා කියලා තමයි දැනෙන්න පටන් ගන්නවා ඒක ලොකුම ලාභයක් වෙන ලොකු කුසලතාවයක්. ඒකට කියනවා හිරි කියලා. පවට ඇති බය කියලා කියන්නේ ඕනෝකට තමයි. දැන් තව පොඩ්ඩකින් මගේ හිත යනවා අතීතයට ඒක පවක්. ඒතියෙදි යනවා. මගේ හිත දැන් යන්න අනාගතයට ඒතියෙදි යනවා. එතකොට තමයි තේරෙනවා දැන් ගිය ආතන් පේනවා හිතට. අන්නේ දැකීම භාවනාවේ හිරියොතක්. බය පවට බය පවට ලැජ්ජාව ඇතිවීම කියලා. මෙන්න මේක තමයි අපිට ඉස්සරහට ඉතුරු වෙන දේ. ඒ නිසා පව් නොකරන එක නෙවෙයි. කරන පව් ප්‍රමාණ කරන්න පුළුවන්. මගේ හිතේ ස්වභාවය මේමයි කියලා දැනෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒකට අර කියලා තියෙන විදිහට සැක කරන්නේ නැතුව ඒක භාවනාවේ ලැබිච්ච උසස් ප්‍රතිඵලයක් විදිහට සලකලා වෙන පවුපින් පිළිබඳ පොත් ලැබීමක් කරන්න. Bookkeeping. එතකොට තමයි ලොකු ලාභයක් සිද්ධ වෙනවා. මම කවුද කියලා තේරෙන්න පටන් අරින බොහෝ කාලෙකින්. සීලේ සම්බන්ධව සනසේ ප්‍රශ්න දෙකක් අහන්න. මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව්. ඉවර කර විවර කරමු. ගරුතර සාමින්හන්ස භාවනාවේදී සිතට එන රාග දේශාදී අනේක විද සිතුවිලි වලදී අපට අකුසල් සිදු වේද චේතනහම් භික්කවේ කම්මං වදාමි anu අකුසල් හෝ කුසල් සිතක් පහළ වීමද කරුණාවෙන් පහදා දෙන්න. ඔය හිතලා කෙරුවොත් පව්. පිං. අචේතනික වෙන දේවල් වලට කනගාටු වුණොත් ඒත් පව් පිං. අචේතනික දේ අචේතනික දේ බලන් අරගෙන අතහැරලා දැම්මොත් තමයි ගැලවෙන්න පුළුවන් ඊට විදි වැඩිය හොඳයි. ඒව ගැන කතා කර කර ඉන්නකොටදී හුස්මට හිත දානවනේ. ආනපානෙට නැත්නම් ඉඳගෙන ඉන්න බවට. ඒ නිසා මේ විදිහට කරන්න ගිහිල්ලා මේක නිකන් මේ කොහොමද කියන්නේ? භාවනා කර්මස්ථානයක් හිතට අඳුරලා දෙන්නේ නැතුව ඔය සීල පිළිබඳ මනින්න කිරන්න හදනවා කියලා කියන්නේ හරක් ගන්න දැන් නැතුව හරක් රකින්න හදනවා. ඒ නිසා කර්මස්ථානයක් අරගන්න. ඕවා ගැන කල්පනා කරනකොටදී කර්මස්ථානෙ හිත දාන්න. එතකොට නොබෝ කාලෙකින් ওই ප්‍රශ්නට උත්තර හම්බෙලා ගමනකුත් යනවා. ඒ කර්මස්ථානෙට හිත දාන්න නැතුව කොච්චර සිල් ගැන කතා කරන්න ගියත් ඒක නිකන් මේ දොඩම් ගොඩක් බදා ගන්න ගියා වගේ අහුවෙන්නේ නැහැ. ඒ නිසා චේතනාවක් තිබුණොත් විතරයි කර්ම රැස් වෙන්නේ. බොහෝ විට හිතෙන් මේ කරන දේවල් සීලයට අදාළ වෙන්නේ නැහැ. සීලයට අදාළ වෙන කය වචන දෙක විතරයි. ඒ නිසා මේවා පිළිබඳව දැනගන්න මම එකයි උපදේශයක් දෙන්නේ. නිතරම හිත යොදා තබන කර්මස්ථානයක් තියාගන්න. ඒක තමයි අපිට කුණ්‍යක් බාටපත් වෙන ඉදිරි ගමනට එමෙ නැත්තම් අපි ගඟට ඉනි කැපුවා වගේ වෙනවා වැඩි. දෙවැනි ප්‍රශ්නේ මුදල් පරිහරණය අත්හල කෙනෙකු ආරාමික ජීවිතයක් තුළ ගොඩනගෙන ඉදිකිරීම ආදී කටයුතු වලදී මුදල් පරිහරණය නොකලත් කෙනෙකු ලවා එම මුදල් යෙදවීම සොයා බැලීම සුදුසුදයි පහදා දෙන්න. ඔය ඒක ඒකට ඉතින් මම වගේ ලොකු ආමතු කෙනෙක් වෙන්න. ලොකු ආමතු කෙනෙක් වෙච්චාම කියලා දෙච්චාම ඒකට සාරිපුත්‍ර සාංශට දීලා තියෙනවා නවකම්ම සම්මුතිය. කිරණ ගොඩනැගිලි වල සිමෙන්ති අත මෙතන දාන්න බෑ, බඩු නාස්ති වෙන්න බෑ, කියපු සල්ලි ඔක්කොම හරියට වැඩ කරන්න ඕන කියලා ඒ සාංශයට සම්මුතියක් දීලා තියෙනවා. ඉතින් අපි නවකම්ම සම්මුතිය දෙනවා කාට හරි ගොඩනැගිලි කර්මාන්තේ කරන්න ඕන උපසම්පද භික්ෂුවට. අනික කටියට ඒක ඉච්චර ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක නිසා මේකට සෑහෙන්න ලොකු ආම්තු කෙනෙක් වෙන්න ඕන. ලොකු වෙන්න ඕන. නැතුව පොඩි උන්ට කියන්නේ ආවා. තව තියෙනවා ප්‍රශ්න. එකක් තියෙනවා සාන්නේ. ඒ ඉවරක් වෙන්නේ අවසාන ප්‍රශ්නය මා මේ අසන්නේ දැන ගැනීම පිණිසයි සමහව ලැබේවා. ගෞරවනීය සාමින්වහන්ස උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ සහ සමහර භික්ෂූන් වහන්සේලා දිය පහරක් පහනක් මලක් දෙස බලාගෙන සිටියේදී රහත් වූවා. සසර පුරුදු කළ ආකාරයෙන් නිවන් දැකීමට නිවන් දැකීමට නිවන් දැකීමට බුදුගුණ අසුභය ආදී භාවනා අරමුණු මගින් ඒ සිත විදර්ශනාවට විදර්ශනාවට හරවා නිවන් අවබෝධ කළ හැකිද පහදා දෙන්න මේ ඇසීමේ වරදක් වූවා නම් සමාව ලැබේවා. නෑ ඇත්තටම විශ්නන්න මාදි මේ මේ ප්‍රශ්නේ ගුණයක් නැතුව වෙලා තියෙන්නේ අපි නිවන් දකින්නට අනිමිත් අපහනිත ශුන්‍යත කියලා මොකක් හරි එක හැප්පිලා තමයි නිවන් දකින්නේ. ඉතින් මේ ඇත්තන්ගේ වෙලා තියෙන කකුල් හොදනකොට වතුර ටික පොළොවට බී ගත්තා. පහන තෙල්ලිවර වුණා. පහන නිවිලා ගියා. ඉතින් ඒක ඒ වෙලාවේ නිමිත්තක් වුණා නිවන් දැක්කා. ඉතින් ඊට ඉස්සලා ගිය ගමන අනුව තමයි අවසාන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් අපිත් හිතනවා වතුර ටික බිම දාලා නිවිලා ගෙවිලා යනකොට අපිට නිවන් හම්බෙයි කියලා. ඉතින් දාලා බලන්න ප්‍රශ්නයක් නැහැ නේ. වතුර තියෙනවා, පොළොව තියෙනවා. දාලා බලන්න යනවනම් හොඳයි. පහනට පොල් තෙල් දාන්න නැතුව ඉඳලා බලන්න දී වෙනවනම් හොඳයි. නිවෙන්නේ නැත්නම් වාඩි වෙලා ආනපානේ කරන්න. අන්තිම බස් එකේ යක්. දේශ අපි තාසයි අර වෙලා තියෙන විදියට ලක්ෂපතියෙක් උනේ මෙන්න මෙහෙමයි කියලා කවුරු හරි කිව්වහම අපි ඒ විදියට කියලා බලන ලක්ෂපතියෙක් වෙන්න. ඒ මනසයි කියන්නේ මේ අන්තිම ජවනිකාව විතරයි. ඉතින් ඒක තමයි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ. ඉතින් ඒක නිසා අපිට ශාසනයක් තියෙනවා කරගෙන යන්න සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් ඒ ටික කරන්න. කරන ගමන් ප්‍රශ්න ඇහුවට ඉච්චර තරහ වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔය විනෝදාංශයක් තියෙන්න බෑ. නමුත් මෙව බලලා යුව කරලා නිවන් දකින්න පුළුවන් නම් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්නකෝ. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවන් උනේ. එහෙම උණයි කියලා කවුරුත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කරලා බලන්න. කීරේ ගැත්තම් Nissan වලට එන්න අන්තිම බස් එක යන්න. හොඳයි අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තිනවා. මේ කෙසේ නමුත් සීල ප්‍රශ්න સમાප්තයි. ඒ අවසාන ප්‍රශ්න අතර මෙච්චරම අපේ භාවනාවට අදාළ ප්‍රශ්න නෙවෙයි. ඒවා ඉස්සරහට අපි පුළුවන් තරම් අයින් කරලා යන්. අනික් ප්‍රශ්න බොහොම හොඳයි කියලා මම ප්‍රකාශ කරනවා. මොකද භාවනා කරනකොටම මතුවෙච්ච ප්‍රශ්න ප්‍රශ්න අහන්න බැරි අයගේ ප්‍රශ්න ඇහෙනවා. උත්තරත් ලැබෙනවා. ඒක නිසා සාමූහික පරියන්ක කමඨාන් සුද්ධ කිරීමේ ආනිසංශයක් කියලා මම ප්‍රකාශ කරනවා. අපි තා විනාඩි 45කින් විතර තුනට gediya ගහනවා. ඊගාට කරන සාමූහික භාවනාවට ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවේ නිමා මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.